අවසරයි ගෞරවනීය සංඝරත්නයේ පාසක මහත්තුරු සම්බන්ධ කරගෙන අපි මේ බ්‍රහස්පතින්දා කරන ධර්මදේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්මදේශනාවකට tempත් වෙලා සාදුකාර නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රසේසු ගේදං අකරං අලෝලං අනඤ්‍ය පෝසින් සපදාන චාරින් කුලේ කුලේ අපපටිබද්ධ චිත්තෝ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ පාසක මහත්වරණි අපි බ්‍රහස්පතින්දා දවසේ මේ පැය නිසරණේ චාරිත්‍රාක් විදිහට ධර්ම දේශනාවකට වෙලා ගන්නව සම්බන්ධ වෙනවා. මේ දවස්වල මේ ධර්ම දේශනාව සඳහා අපි කග්ගවිසාන සූත්‍රය ඉස්සරහින් තියාගෙන තියෙනවා මූලික මාත්‍රිකා වශයෙන් උද්දෘත ලබා ගැනීමට ඒ කග්ගවිසාන සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ ਸਰුවඥ දේශිත සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන පොතේ. මේ සුත්ත නිපාතේ ඉතින් විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. එතන කුද්දක නිකාය ගත්තත් ඒකේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. දීඝ නිකායට, මජ්ක්‍ධිම නිකායට, අංගුත්තර නිකාය, සංයුත්තර නිකායට අහුවෙච්ච නැති, අහක දාන්න බැරි පුංචි පුංචි කෑලි කුද්දක නිකාය වශයෙන් පුංචි කෑලි වශයෙන් කුද්දක නිකාය සංග්‍රහ වෙලා තියෙනවා. එනිසා ඒකේ පසුබිම එච්චර ප්‍රසිද්ධ නෑ, නිදාන එච්චර ප්‍රසිද්ධ නෑ. අර වැඩ කරලා වැඩ කරලා ඉවරලා ඉතුරුෙන් සක්කු මුක්කු ටික අහක දාන්න බැරි හොඳවත රස කෑලි ටික මේකට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අර දීඝනිකාය මජ්ක්‍ධිමනිකාය කියපු නැති කෙනෙකුට කුද්දකනිකාය පොතේ තියෙනවා කෙලින්ම අල්ල ගන්න අමාරුයි. මොකද අර පසුබිමේ ඒ පදනමේ තමයි කුද්දකනිකාය දිගහැරලා තියෙන්නේ. ඒකෙනුත් සුත්ත නිපාතය කියලා කියන ඔయిత වැඩිය ඒක මණ්ඩි මිදෙන්න විදියක් නෑ. අන්තිමටම මණ්ඩි මිදිච්චාරිය සාර මණ්ඩය සුත්ත නිපාත වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒකේ තියෙන්නේ භාෂාවත් ගාථා ස්වරූපේ. ඉතින් ඒ නිසා අර ගාථා පද බන්ධණයටත් ගියාට පස්සේ සාමාන්‍ය භාෂා දැනුමේ පොඩි දියුණුවක් අවශ්‍යයි සුත්ත නිපාතය. ඉතින් ඒ නිසා ඒක මේ බුද්ධ දේශනාවේ තියෙන ගැඹුරු කොටස් රස කැලී ටික රසකාරක ටික රසකාරක කියන එක වැඩි රස ඕජාව ටික මේකේ කියලා උඟ දාර්ශනිකව විස්තර කරනවා. ඉතින් ඒකෙන් මේ කග්ගවිසාන සූත්‍රයේ තියෙන විශේෂත්වය තමයි ඒක විතරයි පසු කාලීන අටකතාවල හැටියට බලනකොට මේ ශාසනයේ පච්චේක බුදු බුද්ධ කියන පසේ බුදුරජාණන් වහන්සේලාට සම්බන්ධ වෙච්චි ගාථා කොටස ධර්ම කොටස කියලා කියනවා. අනික් කියුවා බුදුරජාණන් වහන්සේට සහ ශා วก බෝධි බුදුවරුන්ට සම්බන්ධයි. මේක සම්බන්ධ කරලා තියෙන්නේ භසේ බුදුරජාණන් වහන්සේලාට. ඉතින් ඒකට සුගතවල නම් එහෙම සඳහනක් නැහැ. නමුත් අටුවාචාරින් වහන්සේලා මේවා පසේ බුදුරජාණන් වහන්සේලාගේ උදාන ගාථා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒකට හේතුව මොකද බුදු කෙනෙකු තුල දකින්න බැරි ශ්‍රාවකයන් වහන්සේලා තුල දකින්න බැරි තරම් හුදේකලාවට ගරු කරන ගතියක් එකලා ජීවිතයක් පසේ පුත්‍රජානන් වහන්සේලාට තියෙනවා කියන මතේ. ඉතින් ඒ නිසා පසේ පුත්‍රජානන් වහන්සේලා තමන් වහන්සේලාගේ අවබෝධයෙන් පස්සේ තමන්ටම මතක් කරගන්න සීයලව ගන්න ධර්ම කොටාස මේ වගේ උදාන ගාතාවල් විදිහට සංග්‍රහ වෙලා තියෙන බවත් අපේ ගෞතම සරුවච්චන් වහන්සේ වසීපත් කරලා දේශනා කළ බවක් තමයි අටුවා කතාවල සඳහන්. නමුත් ඒවා දිහා අනෙකුත් ටිකනිකාය මජ්ක්‍ධිමනිකාය ආදී සූත්‍ර පොත් කියවලා මේ ગાථා බලනකොට පේනවා ඒක ඉතින් එහෙම වෙන් කරලා දක්වන්න බෑ අනික හැමතැනකමත් පුදුරජාන් වහන්සේ උදකලා බව එකලා ජීවිතය ඒක භක්තික ඒක සෙය්‍යක අද්විතීයක කියන වචන රාශියක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේකේ ඒක අවධාරණය කරලා තියෙන නිසා අනිත් එක පසුකාලීන ආගමානුකූල දියුණුව යනකොට ධර්මයේ පොඩ්ඩක් කොන් වෙලා පිරිස එකතු වෙලා කරන පූජාවල් වලට ඉඩ සලස්ස ගන්න අර හුදෙකලා වීමේ වටිනාකම පොඩ්ඩක් කොන් කරව බවක් පෙන්නක් තියෙනවා. ශාසනයේ තියෙන ප්‍රධාන ඉගැන්වීම තියෙන්නේ හුදෙකලා භවයේ එකලා භවයේ විවේකී නිවනට විවේකී කියන නම සමාහලට සාධන කළා තියෙනවා. නමුත් දැන් නිවන් හොයන්න හදන්නේ දඹදිව ගිහිල්ලා ඒ නැත්තම් ලක්ෂ පූජාවල් එකතු කරලා විශාල බෙර ගහලා විශාල කොජි කොග්ජි හොල්ලලා කොඩි දාගෙන නිවන් යන්න හදනවා. ඉතින් එතකොට ඒ කතාවත් එක්ක මේ හුදකලාව කලපෙන්නේ නැති නිසා දෝ මේක ඉතින් අර පටිපුදු ජාන් වහන්සලාට හේතු කරන්න හදනවා. නමුත් ගාතාවල් වල තියෙන අර්ථය පොඩ්ඩක් තේරුම් කරලා ගත්තොත් ඒක මේ මේ පසේ බෝධිසත්වයන් වහන්සේලාට, ශ්‍රාවක බෝධිසත්වයන් වහන්සේලාට, මහා සම්මා සම්බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේලාට, ඕ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ශ්‍රාවකයන්ට එච්චර අවකැපෙන ගතියක් පේන්න බෑ. ඉතින් ඒ නිසා අපි භාවනා කරන පිළිස් වශයෙන් දැනටමත් හුදකලා බව අගය කරන ඒ සඳහා විශේෂ පියවර රාශියක් බොහෝ දිනකට කරගන්න කැමැත්තෙන් සිටින කරගන්න බැරි පියවර රාශියක් තියාගත්ත පිරිසක් විදිහට අපිට පැත්තකට වෙලා දොරවල් වහගෙන මේ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. නමුත් ප්‍රසිද්ධ කෙරුවොත් බොහෝ විට දැන් තේ ජනප්‍රිය බුද්ධ ආගම බබාගෙන කන කට්ටියට ටිකක් හිතර දෙන්න ඉඩ තියෙනවා. අපිත් එක ගැටෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මේක එහෙම ඝටණ්ඩ පාවිච්චි කරන්න නරකයි. නමුත් අපි මේ ගත කරන අපි පෞද්ගලිකව මේ වෙනකොට අගය කරු මේ හුදකලා බව උද්දීපනය කරගන්න පෝෂණය කරගන්න ਸਰවචනාංශයේ පෙන්ලා තියෙන මේ ગાතා අපිට අනෙකුත් ગાතා වගේම අනෙකුත් සූත්‍ර වගේම උදව් කරනවා. නමුත් මේකේ පොඩ්ඩක් එක අවධාරණය කරනවා. ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ. ඒක චර. ඒක චර කියලා කියන්නේ තනිව හැසිරෙනවා කියන එක. එහෙම කියන්නේ මොකද? ਸਰවචනසේ සඳහන් කර තියෙනවා තණ්හා ဒ ුතියෝ පුරිෂෝ කියලා. මිනිස්සෙකුට දෙවන්නේක් ඉන්නවා නම් එයා තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කෙනා තනි වෙනවා. තෘෂ්ණාව සහිත එකනා 2 3 4 5 වෙනවා. එක බ්‍රහ්ම දෙක දේව තුන ගම හතර කලහය කියලා බුදුහන්සේ සඳහන් කළා. ඒ නිසා බ්‍රහ්මචර්ය ජීවිතයක් අවශ්‍ය නම් තමන් ගණ්‍යා කෙරේ බැඳී කුලයා කෙරේ බැඳී ගත කළත් අඩු ගානේ දවසේ කොච්චර වෙලාවක් තමන් තමන් සමග ජීවත් වෙන මම දැන් මෙතන ජීවත් වෙන චිත්තක්ෂණ ගානක් තියනවාද එහෙනම් එවැනි දෙයක් හෙට වෙනකොට වැඩි කර ගැනීම සඳහා කුමන විදියෙ ජීවන රටාවක් ආජීවයක් අපි ගරු කරනවාද කියන එකෙන් සත්පුරුෂයයි අසත්පුරුෂයයි තේරුම් ගන්න පුළුවන්. ධර්මයේ තේරුම් ගත ප්‍රදේශයයි අසත් ධර්මයේ සත් ධර්මයේ තේරුම් ගත ප්‍රදේශයයි අසත් ධර්මයේ තේරුම් ගත ප්‍රදේශයයි ගන්න පුළුවන්. ඉතින් සමහර බුද්ධ ආගම මේ ජනප්‍රිය භාවයට, ලාභයට, සත්කාරයට, සම්මාන සිලෝකට යනකොට ඒ බුද්ධ ආගම කරන අයට නොබෝ කලකින් මානසික අසහන හැදෙනවා. මොකද මේ යන්ත්‍රයේ තියෙන්නේ මේ ජනප්‍රිය භාවයට, ලාභයට, සත්කාරයට නෙවෙයි, උදිකලා බවට, එකලා බවට ඒකචාරී බවට, ඒක භක්තික බවට, ඒක සෙය්‍යක බවට. ඒක සෙය්‍ය කියලා තනියදී බුදියන්. දෙවන්නේක් නැහැ. ඒක භක්තික කියලා කියන්නේ අරුණේ බටන් මධ්‍යහ්නෙතෙක් විතරයි ආහාර ගන්නෙ. අනික් වෙලාව බණ භාවනාවට යොදනවා. ඒක චාරී කියලා කියන්නේ දෙවන්නේක් නැහැ. තුතිකාවක් නැහැ. ඒක හරියට කංග වේනගේ අංග වගේ කියලා සරුවචාන්සේ දේශනා කළා තියෙනවා. මොකද කංග වේනගේ අංග විතරයි ලෝකේ තනි අඟකට තියෙන අනිත ඔක්කොලාට අම් දෙක දෙක තියෙනවා. ඉතින් ඒක නිසා තනි වේ කඟ වේනා තාමත්ම බලවත් සතෙක් උදකලාව ජීවත් වෙන උදකලා අඟක් ඇති සතෙක්. ඉතින් මේ කග්ගවිසාන සූත්‍රයේ ගාථා 40ක් තියෙන 40න් 39ක්ම ඉවර වෙන්නේ ඔය ඒකෝචරේ කග්ගවිසාන කප්පෝ කියන ධ්‍රුව පදයෙන් කඟ වේන හඟක් බඳු බඳු අදහස් ඇතිව තනිව හැසිරෙන්නේ ඒකෝචරයේ කග්ග විසාන කප්පෝ කප්පෝ කියලා කියන්නේ ආකල්ප වලට. කග්ග විසාන කප්ප කියලා කියන්නේ තනි වීමේ ආකල්ප. කංග වේනගේ තනියග වගේ වීමේ ආකල්ප සහිතව දැනට නැතුණත් එහෙම වෙන්නම් මේ වන්නේ මේ කියන හිත ආකල්ප ඇතුව නැත්නම් කෙලෙස් සමග මිශ්‍ර වීමකින් තොරව නික්ලේශීව නිර්මල බවට ඒකෝචර එක්ව හැසිරෙන්න කියලා කියනවා. ඉතින් මේ රැල්ලට වැටුනොත් රැල්ලට අහු වෙනවා. ඒ නිසා රැල්ලට වැටෙන්න ඕන නම් රැල්ලට වැටෙන්න ඕනේ. ඒ නිසා තනි වෙනකොට ඊට හුඟක් වෙනස් ජීවිතේ නමුත් ඒක මේ සාමාන්‍ය ලෝකයේ දැනුම ඇත්තේ නැති නිසා බුදු කෙනෙකුට විශේෂ කළ පෙන්වන්න වෙනවා. තමන්ගේ විවේකයේ කැමැති, කායික මානසික සෞඛ්‍යයේ කැමැති තමන් කෙරේ කරුණාවන්ත කෙනා, මෛත්‍රිය තියෙන කෙනා, ඔය ඇලි ගලි වාසය නොකර බැරිකමට කරන්න ඒක පරණ කර්මයක් කියලා හිතාගෙන අලුතෙන් කර්ම රැස් නොකිරීමට නම් පුළුවන් තරම් එකලා ජීවිතයකට යන්න ඕන. ඉතින් ඒක තමයි මේ ගාතාවල දැන් සූත්‍රේ පුරාවට රැව් පිළිරැව් දෙන රාවණගන සද්දේ. නමුත් මේ ගාතාව ගත්තොත් රසේසුකේදං අකරං අලෝලං. රසගීදී කරන්න එපා. රසගීදී කියලා කියන්නේ රස ලෝලය රසගීදී කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් නම් ඒක දිවට තමයි ගන්නෙ. දිවට විවිධ රසමසවුලු ගෙන දීම සඳහා දවසට තුන් වේලක් ඇවිල්ලනවා. ඊට පස්සේ අතරමැදි කීටි කෑම බීම જાති. ඉතින් මේක තමයි මුළු දවසම ගත වෙන්නේ. උදේට පස්සේ දවල් 10ට මොනවද ගන්නෙ? 10ට පස්සේ දවල් දානෙට මොනවද ගන්නෙ කෑමට? ඊට පස්සේ හැන්දෑවට කෙටි ආහාරයක් මොකද? ඊට පස්සේ රැයට හොඳටම පාටියක් දාන්නේ කොහොමද? ඊට පස්සේ හිත උදේ කරන්නේ කොහොමද? දවස පුරාම වෙන මොකක්වත් නැහැ. මේ රස ගේදය ඒක දැන් එන්නේ ඉන්න බෝවින ලෙඩක් වඩටපත් වෙලා තියෙනවා ඕනම තැනක ඒ රසමස උළු භෝජන සංග්‍රහ සඳහා තියෙන හැකියාවල් සමාජයේ දියුණු ලක්ෂණ බාරපත් වෙලා තියෙනවා. හොඳ සමාජ දියුණු සමාජ නම් ඕන වෙලාවක ඕන තැනක පාටියක් දාන්න පුළුවන්. ඒක තමයි දියුණුකම කියලා සම්බන්ධ කරලා තියෙනවා. මේක ඉතින් බය જાතියක හැටි. තනියෝ ජීවත් වෙන තමන් කොන්දපන්නේ නැති සාමූහිකව ජීවත් වෙච්චි පක්ෂීන් ජීවත් වෙන්නේ සාමූහිකව උරගේ උපකක් කරලා ජීවත් වෙන සාමූහික අන්නේ ගතියක තියලා තියෙන උරුල ගතියක් මේ මනුස්සයා තුළ තියෙන. මනුස්සයා නිසා සමාජශීලී සතෙක්. නමුත් ශ්‍රේෂ්ඨම සભ્યත්වගත ශිෂ්ටාචාරගත සත්වයා වෙච්ච බුදුහාමුදුරුවෝ තනි වීමේ අගය කතා කරනවා. ඒක නිසා අර රැල්ලට බැඳිලා රැල්ලට වැටිලා ගත කරන සත්වයාට බුදුරජාණන්සේ දෙන මේ ඒකචර භාවය ගැන කතා කරනකොට එතෙන්දී රසලෝලේ අනිත් පැත්ත කතා කරන්න පුළුවන් නමුත් සමාජයක ඉඳගෙන නම් ඒක කරන්න අමාරුයි හැම වෙලාවෙම මේ කෑම කතා තමයි කණ්ඩක කණ්ඩක සූත්‍රය කියලා ඔකට කියන්නේ කණ්ඩක සූත්‍රේ විතරයි තියෙන්නේ ඒකට තමයි මේ සේරම කටයුතු කරන්නේ ඉතින් ආණ්ඩුවක් කිව්වොත් එහෙම අපි කණ්ඩ ටික දෙන්නම් කියලා අපි දවස්වල බත් ගොට්ටෝ එහෙම නැත්නම් මේ කැමරට පහින්දින කට්ටිය කියලා ස්වච්ඡන්ද ව්‍යාපාරවල ප්‍රධාන වශයෙන් මේක තමයි විශේෂයෙන්ම ලංකාව වගේ රටවල. හැබැයි ලංකාව විතරක් නෙවෙයි හුඟක්ම දියුණු රටවල් වල බැලුවොත් සිංගප්පූරුවේ වැසියෝ කැමට බීමට රුසියෝ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් යන්න සිංගප්පූරුවේ ඕන තැනක කාම තමයි වැඩි. පාරයින හෝටල් හදාගෙන උදේ ගියත් කරනවා දවල්ට ගියත් කරනවා රාත්‍රීට ගියත් කරනවා. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රස ගේදය රස ලෝලය. හැබැයි ඉතින් රස ලෝලය කියන්නේ දිවට රස විතරක් නෙමෙයි විවිධ වර්ණ සටහන් දැකීමට ඇහි තියෙන දස්සන කාමය කියලා එකට කියනවා. එක එක නානා දර්ශන දැකීම නැති කාමය. ඊගාට ශබ්ද සඳහා කර්ණ රසායන සංගීතයේ සඳහා ඒක සભ્યත්වයේ කියලා හිතාගෙන උස්සස්ම සංගීතයට රාජ්‍ය අනුග්‍රහ කරමින් කටයුතු කරනවා. මේ බුදුජානනාංශයේ මෙවැනි බොහෝ මධ්‍යස්ථ අදහසක් ගත්තේ බුදුජානනාංශයේ සඳහන් කරේ රුන්න විදම්බික්කවේ ගීතක්. මහණෙනි ගීතය කියලා කියන්නේ ඇඬිල්ලක්. නච්චං මිදම් බික්කවේ උම්මත්තකම්. නටනවා කියන්නේ පිස්සුවක්. මේ පිස්සු බෝලුව නරක් වෙච්ච මිනිස්සු පොළොවටත් වෙච්චක් උඩ පනින්නේ. මේ ලෝකේ සම්මාන දුන්නට මේ උම්මත්තක මිදම්. ගීතේ කියලා කියන්නේ ඇඬිල්ලක්. මේ කරබන් නිකන් ඉන්න එක තමයි. මනුසකම කියලා ඒ රසගේදය, දස්සන කාමය, සවන කාමය ඊළඟට විවිධ ගන්ධ සුවඳ සඳහා කොළඹ තියෙන හොඳම සාපෝල තියෙන එක බිඳුවක් දැන් මේ කැලේ තියෙන වල්ලපට්ට කපන්නේ වෙන මොකටවත් නෙවෙයි. මේ ගඳට. මේ ඒකේ විශාල සුවිශේෂ ගඳක් තියෙනවා. මේ එක පරට්ටෙක් දන්නේ කොහෙද තියෙන්නේ කියලා උහි කපන. කපලා හම්බ වෙන්නේ නැහැ. අර මේ මේ මුතු බෙල්ලෝ මිරික මිරික මුතු හොයනවා. අසුචි ගඳයි. කවදාකවත් හම්බෙලත් නැහැ මුතු. මුතු. ඒ මුතු බෙල්ලෝ ඉන්න හරියක් මරනවා මිරික මිරික බලන. ඒ වගේ තමයි මේ රසයට ගඳට ඒ ගඳ මේ ඉන්න මේ බල්ලපට්ට කපන අහිංසක අහිංසක නෙවෙයි පෙරේත જાතියේ කවදාකවත් ওই ගඳින් ඇති වැඩක් නැහැ. ඕක විකුල්ලා කියා කරි ගන්න තමයි <clears throat> පස්සේ යන්නේ. නමුත් ඒකේ කොච්චර මෙහෙවීමක් කරනවද මිනිස්සේ? Tamange <clears throat> ගෙදර ළඟ තියෙන ගහම කපලා ඒ මොනවත් නැතුව නිකන් ගහ බිම දාලා ගහට පුළුවන් නම් අඬයි. මනුස්සයට එහෙම ගාණක් නැහැ. මොකද ඒ ගඳට මත් වුණාට පස්සේ නැත්තම් ගඳ හරහා සල්ලි හේවට මත් වුණාට පස්සේ ඕන ජඩකමක් කරනවා. ඊට පස්සේ රසය දිවට රසය ඊට කායට පහස සඳහා සුඛභෝගී යාන වාහන ඇඳ පුටු කොට්ටමෙට්ට බලන්න දවසින් දවස කාර්කේ මොඩල් එක වෙනස් වෙන හැටි. මේ හැම එකෙම දෙන්නේ වෙන්දට වැඩිය පසට විල්ලුද ටිකක් දෙනවා. කෝටි ගාණේ ගාණ වැඩි වාහන. ඉඳගෙන ඉනකොට පසට විල්ලුද පොඩ්ඩක් අල්ලලා ටිකක්. ඉතින් මෙව නිසා මේ මිනිස්සු දන්නවා මේ මේ විදියට රස ලේවලේ රස කාමයේ රස ගේදේ විකුණන ජීවත් වෙන මිනිස්සු මිනිස්සයා පුළුවන් තරම් ලෝලී වෙන්න වෙන්න ඒ මිනිසුන්ට අවුරුදු ගාන සැලසුම් කරන්න පුළුවන්. මනුෂ්‍යයතර නෙවෙයි උන්ගේ දරු දරුවන්ටත් සැලසුම් කරන්න පුළුවන්. ඉතින් ඒක ඒ එවැනි විශාල ඒ රසලෝලීත්වයේ විකුණාගෙන කන ජීවත් වෙන මිනිස්සු මේක සමාජයේ ඉහළම පැලැන්තියේ වැඩ, උසස්ම පෙළේ වැඩ කියලා ඒගොල්ල වෙනමම මෝස්තර හදනවා. මෝස්තර හදගෙන ඉහළ පැලැන්තියට යනවා. මෙන්න මේ පෙනුම තියෙනවා. මෙන්න මේ ශබ්ද තියෙන්න ඕනේ. මෙන්න මේ ගඳ තියෙන්න ඕනේ. මෙන්න මේ රස තියෙන්න ඕනේ. මෙන්න මේ පහස තියෙන්න ඕනේ. අපි ගන්නේ අපි පුරුදු කරන්නේ ඒ පැත්තට යන්න තමයි. එහෙම ගියාට පස්සේ ඒවට වෙනම සම්මාන දීගෙන එකක් හදනවා. ඉතින් එවැනි පරිසරයකට විවෘත වෙච්ච ළමයෙකුට ඒ ළමගේ අධ්‍යාපනයත් උමු වෙන්නේ රසගේ දෙයටම තමයි. මුළු මෙයින්මම ලෝකෙ බිම්මම එන්නෙම මැනීම ආන්නේ රට්ටු මේ නැත්තම් ඒ ජාත්‍යන්තර සමාගම් ගහන පදේට නටන තමයි. ඒකයි ඔය පිටරට යවල ඉගෙන ගන්න තියෙන ලොකුම ආසාව. එතකොට උන්ට ඒක හම්බ වෙනවනේ. අපි අන්තිමට ඒත් හැදලා ගෙදර ආපු දවසේ කුඩු ගහලා ගෙදර ආපු දවසේ තමයි අම්මටයි තාත්තටයි තේරෙන්නේ ඔය රසගේදියත් එක්කම අන්න අර වගේ පැත්තේ ළමයි විනාශ කරන කාබාසිනියා කරන යක්කුත් ඉන්නවා. එහෙම නැත්නම් අම්මට තාත්තට වෙඩි තියනවා. එහෙම නැත්නම් ඌ අහ කරනවා. මින්න රසගේදී කියහම වැඩි. ඉතින් බුදුරජාණන්සේ නිහඬ බණකින් කියනවා රසයෙහි ලෝල නොවන්නේ රසයේ ලෝල නොවන්නේ කිව්වහම රසකාමීන් බුදුරජාණන් වහන්සේට කොරකයි කියලා බයි. බුදුහාමරට රසයේ තේරෙන්නේ අරස රසෝ කියලා බුදුහාමරට වචනයක් කියලා කියනවා රසයේ නොදන්න. ඔය කොරකයි කියලා අපි සිංහලෙන් කියන වචන තමයි අරස රස. රසයක අඳුරන්නේ නැති ගතිය බුදුහාමරගේ තියෙනවා කියලා බමුණු බුදුරජාණන්සට බැන්න අද උසස් පෝසත් යමකමක් තියෙන කට්ටිය බුදුරජාණන්සට බයිනවා. මේ රසය හඳුනන්නේ රසයේ රස විඳින්න මෙච්චර ලස්සනට ඇස් දෙකක් හම්බෙච්ච වෙලාවේ රූප බලපුවා මොකද්ද කියන්නේ? ඒක පෙර පිනනේ. මෙච්චර ලස්සන හොඳ කන් දෙකක් තියෙන ලස්සද්ද අහුවා මොකද්ද ඇති වෙන්නේ? ගන්ධ රස බාර මොකද මේක අපරාධ මෙවුවා. දඬුවම් කළ යුතු දේවල්ද කියලා මුද්‍රජානනාචේ වෙදී ඒ පරෝජනේ සලකලා වැඩ කිරීමත් අනවශ්‍ය සුඛභෝගී දේවල් වලට යෑම නිසා කායික කායික මානසික සෞඛ්‍ය දුර්වල වෙන ගැටියක් නිසා රූපේ රසේසු විනේ රසගා රසලෝලේ විදේනය කරනවා රසේසු ගේදං අකරං අලෝලං රස ගේදේ කරන්න එපා රසලෝලිකාමී වෙන්න එපා මේක සාමාන්‍ය ආහාර සම්බන්ධයෙන් කතා කරන්නේ මේකේ අනිත් පැත්තට ගිහිල්ලා කොනකට වැඩිය ඒවට කියන්නේ ගියාම මස් මාළු කන්න එපයි කියලා වෙන කතාවක් දාගන්න. ඒ බුදුරජාණන් වහන්සේ කියපු නැති දේවල් මේ බුද්ධ ආගමට හේතු කරන්න හදනවා. මේ මස් මාළු කෑම බුද්ධහාමුදුරු විරුද්ධයි කියලා. බුදුන්වහන්සේ පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා මොන දෙයක ආවත් ඒකේ රසලෙවලෙත්තේ තියෙනවා නම් ඒකටයි උඹට වන්දි කියන්නේ. ඒක මස් මාළු වලින් තමයි වැඩි එන්නේ. ඒක වෙනම කතාවක්. නමුත් එහෙම නැති වුණත් මත්පැන් වලත් තියෙනවා ඒක. කුඩු වලත් ඒක තියෙනවා. ස්ත්‍රී වලත් ඒක තියෙනවා. සූදුවෙත් ඒක තියෙනවා. ඉතින් ඔක්කොගෙම තියෙන රසකාමීත්වය. ඒක එව්ව එකක්වත් වෙනසක් වෙන්නේ නැහැ මස් මාළු කෑමෙන් නොකෑමෙන්. ඒ නිසා මස් මාළු කෑවත් පොලොස් කෑවත් ඒකේ කන දෙයට ලෝලප්පය රසගේදේ තියෙනවා නම් ඒකට ගෙවන්න වෙනවා. කන දේ කණ්ඩ පරෝධිනේ සලකලා. ඒ නිසා රසලෝලය වළක්වන්න බුදුන්සේ කතා කර මිස ඒ ඒ රසගෙන දෙන ආහාර වර්ග ලයිස්තු හදලා මේවා කණ්ඩ මේවන කණ්ඩ කියන්නේ කියන බුදුහාමුදුරු පාත්‍ර කත දෙලා හිඟාන කාපන් කියලා යවලා තියෙන සංඝයාට. ඒ සංඝයාට මිනිව එකක් අරගෙන ඉන්නේ පින්න පාත කරන්න බෑ මේක දීපම් මේක නොදීපම් කියලා. දෙන දෙයක් අරගන්න එකයි තියෙන්නේ. හැබැයි දෙන දේ ඔක්කොම කණ්ඩේ කියලාත් නැහැ. තමන්ට ගැළපෙන විදිහට කරන්ඩ අන්න එතනදී මේ රසයේසු ගේදන් කියන එක යම් කිසි දන්නවනම් කෙනෙකුට පුළුවන් රූප නොපෙලා නොබලා ශබ්දනාහ ගන්ධ රස නොවිඳ පහස නොලබින්ද ඒකත් නෙමෙයි බුදුරජාණන් කිව්වේ ඒක අත්ති කිලමතාන් යෝගයට දාලා තිනවා මැදමාවත ඒ සඳහා හොඳම උපදේශය තමයි ප්‍රයෝජන සලකලා ඉදී කරන්න නොලබුණයි කියලා අඬන්නත් එපා ඔය කියන රසගේදී තියෙන දේවල් ලැබුණයි කියලා උදම්මනන්නත් එපා. ලැබිච්ච වෙලාව එක පාවිච්චි කරනවා. ඒක පිටිපස්සේ එලවා යන්නේ නැහැ. හැබැයි Tamanට යැපීම තියෙනවා. යම් ප්‍රමාණයක් රූප පේනවා. යම් ප්‍රමාණයක් සද්ද, ගන්ධ, රස, පහස තියෙන්න ඕනේ. නිසා ලෝලත්වයෙන් තොරව ඒ වැළඳීමට සදාහ කරනවා බුදුරජාණන් වහන්සේට ආහාරයක් දිවේ තිබ්බහම 80 කෙලක් රසනහර පිනවල යනවා. පිනවල ගිය නිසා බුදුරජාණන් හරියටම ඒ ආහාරය පිළිබඳ මෙන්න ලක්ෂණ මෙන්න රස මෙන්න ස්වභාව ආකාර ඔක්කොම දන්නවා. එකම දෙයයි බුදුරජාණන්සේ රසයට ගේ දෙන්නේ. හැබැයි හොන්දටම දන්නවා අරකට වැඩිය මේක ලුණු වැඩි මිරිස් වැඩි ඔක්කොම දන්නවා. නමුත් මේක මගේ රුචිකත්වය මේක මගේ අරුචි කියන ගේ දෙ නැහැ. නමුත් අපි ඔක්කොටම වැඩි ආහාර රස විඳින කෙනෙක් බුදුහාමුදුරුවෝ. රස විඳින කියලා කියන්නේ ලෝභයෙන් යුක්ත රස විඳිනවා කියන නෙවෙයි. රොටි කෑල්ලක් කටේ තිබ්බත් ඒ රසනහර පිනවන්නේ සම්පූර්ණ දිව්‍ය ඕජාවකට ඉතිබ්බා වගේ. ඉතින් ඒ නිසා බුදුජාණන් වහන්සේට පින්ඩපාතේදී සුළු ප්‍රදේශයකින් සාමාන්‍ය සරල ආහාරයකින් හොඳට යැපෙන්න පුළුවන්. ඒ හිත පාලනය කළ දිව පාලනය කළ තියෙන නිසා. ඉතින් ඒක නිසා රස නොලැබීමක් බුදුජාණන්ට වෙලා නැහැ. රහත් වෙන්න වෙන්න නොහැකියාවල් මතුවෙන්නේ නැහැ. හැකියාවල් මතුවෙන්නේ. නමුත් පාලනේ තියෙන්නේ තමන්ගේ හිතේ නැත්නම් ඉන්ද්‍රියන්ගේ ඒකට කියනවා රසලෝලීත්වය කියලා. ඉතින් ඒ ලෝල බවට බැඳිච්ච එකම දාත බවක්. එහෙම නැත්නම් කැඹිරිල්ලක් කියලා කල්පනා කළොත් ඔය පොහොසතුන් කොට නගාගෙන තියෙන න්‍යාය වෙනුවට යේසුස් වහන්සේ කියපු විදිහට දුප්පතා ස්වර්ගයට කිට්ටු. ඒ ඒක හැබැයි ඒකත් වැරදි මොකද ඒක නැති බැරි කමට ස්වර්ගයට කිට්ටු වෙලා තියෙන. තියෙනවා නම් ඔය විදිහට රසගේ දෙට යනවා. ඒ නිසා මේ විදිහට මේ බාහිර වස්තු <clears throat> වැඩි දියුණු වීම සාමාන්‍ය ලෝකේ දිහා බලනකොට නම් හිතා ගන්න බෑ මොකද මිනිස්යා මේ සාමාන්‍ය භෞතික සැප අසාධාරණ හෝ සාධාරණ යොදන්න පෙළඹිලා තියෙනවා ඒකේ තියෙන අනතුරු නොදැන ඒ නිසා ඒ වගේ තියෙන මධ්‍යස්ථ ප්‍රමාණය පාවිච්චි කිරීම තමයි <clears throat> මේක ගොඩක් වෙලාවට මේ ගාතාව පුරාම රැව් පිළිරැව් දෙන්නේ භික්ෂු ජීවිතයක් එහෙම නැත්නම් යෝගී ජීවිතයක්. අන්නේ යෝගී ජීවිතයේ ආඩම්බරේ එන්නේ පුලුවන් තරම් තමන්ට ලැබෙන දේෙන් යැපෙන්න පුරුදු වෙන ගතිය. ඒ නිසා රසලෝලය රසයේ ගේදය කරන්න එපයි කියලා තියෙනවා. අනඤ්‍යපෝසී සපදානචාරී. කාගේවත් කාගව කාට හරි කවුරුත් පෝෂණය කරන වගකීමක් ගන්න එපයි කියලා තියෙනවා. උඹත් හිඟාගෙන කන්නේ අරයට මං අර දෙය දෙන්නම් මේ දෙය දෙන්නම් කිව්වොත් එහෙම ඌ තමයි යමයා වෙන්නේ. අපි කාට හරි මොනවා හරි සපේලා දෙන්න ගත්තොත් ඒ දේ පුදුමාකාර ඇලීමක් සහ ද්වේෂයකට හේතු වෙනවා. එයාටත් කියන්න තියෙන්නේ නැති වෙලාවට නම් කොයි කාට හරි හොයලා දෙන්න ඕනේ කරුණාවෙන්. නමුත් අතපය ගහලා නැගිටින්න පුළුවන් වෙච්ච ගමන් ඔබට ඕන දේ හොයාගෙන කාපන්. මම කිසිසේත්ම කවුරුත් පෝෂණය කරන්න යන්නේ නැහැ. ඒ පෝෂණය කරන්න පුළුවන් කියලා කියන්නේ ආත්මවාදයේ තියෙන කෙනා. මම කෙරුමයි කියලා හිතන කෙනා. ඒකම යාට පීයෙන් අනගත්තා වගේ. මමත් යන්තම් යපෙන මිනිස්සෙක්. සංඝයා වහන්සේලා කියනවා මම හිඟාගෙන කන්නේ. උඹත් හිඟාගෙන කාපන්. හිඟාගෙන කනකොට දකින් දකින් කෙනාට මැන්කේ කියපන්, අප්පුහාමි කියපන්, නිලමේ කියපන්. ඉතින් ඒවට එක නම් කියලා දෙන්න පුළුවන්. ඔය කාටවත් අයියා වෙලා කතා කරන්න යන්න, මල්ලි කියලා කතා කරන්න යන්න එපා. පින්ඩපාත යනකොට අයියා කියලා කතා කරන්න දකින් දකින්. ඒතකොට පින්ඩපාතේ හම්බ වෙනවා. ඊකට මිනිස්සු කියලා දෙනවලු දකින දකින කෙනාට දරුවන්ට කියලාලු අප්පුවාම කියලා කතා කරපන්. මණිකේ කියලා කතා කරපන්. නෝන මාත්‍යාහ කියලා කතා කරපන්. එහෙම නැත්තම් දෙන්නේ නැහැ. දැන් සිංගප්පූර ඇමරිකාවල ගිහලා බලන්න උස්සස්ම වචනෙන් කතා කරන්නේ. ඒ මොකද බිස්නස් එක නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් දැන් ඔය yes madam yes sir කියන තුන් සැරයක් විතර sir කියන සැලුට් එක ගහලා තමයි කතා කරන්නේ. හැබැයි පොඩ් පැත්ත හැදිච්ච ගමන් අපිව පහත් කළා සලකනවා. ඊ ඒ කතාවෙන් හංගන්න ඉගෙන ගන්නවා. ඉංගන්නත් නැත්නම් හම්බ වෙන්නේ අපි පැත්තේ අපේ ගෙදරට ආපු ඉංගන්නේ කාවට පස්සේ ඉතින් අපේ අම්මා ගෙනත් යහන උට ඔය තේ ටිකක් දීලා පොඩ්ඩක් නතර කරන ඉන්න. හන්ද ඊට පස්සේ ඌවා කියනවා. මම ඉංගන්ට යනකොට අපේ ඉංගන සංගමේ ලොකු එකන කතා කරලකලු දකුණ ගෙනුවට ඔළුව පාත් කරනවා. දකුණ ගෙනුවට මැණිකේ කියපන් අපේ අම්මත් කැමති මැණිකේ කියනකට. ඉතින් ඒතකොට තේ එකක් ඒව හදලා තියලා ඌට සලකනවා. ඉතින් ඌ අහන්න හරිය කැමති ඌ කියනවා මං කාටවත් මැණිකේ කියලා. එතකොට අම්මට ටිකක් අප්සෙට්. දැන් දකුණ දකුණ එක්කරට මැණිකේ කිව්වම ඒකේ දෙයක් ඇත්තේ නැහනේ. ඉතින් අර මනුස්සගේ හැටි එහෙම තමයි. ඒ නිසා මේ අපි බය ආදු වේ හැටි බලන්න රස්සාවකට ගිහිල්ලා නන්නා දුන්න පාහරේ කුට්ට මේ සලුට් ගහගෙන බය ආදු වෙන්නේ මොකටද? ප්‍රොමෝෂන් එකටයි. එහෙම නැත්නම් මේ මොකක් හරි දැලකින්නකට. තමන්ගේ දක්ෂකම් කොට වැඩ කරන මනුස්සයාට ඒකේ නිලධාරි පැලන්තියක් තියෙන එකේ ප්‍රශ්නයක් නැහැ. නිලධාරි පැලන්තිය තිබ්බොත් තමන්ගේ සුසුකමට ලැබෙයි. නැත්නම් අද බෑනේ. අද මානසික ෂේප් කරගෙනම ජීවත් වෙන්න එපායි. ඒ මොකද මම යැපෙන එක සඳහා නෙවෙයි අද මිනිස්සු ගොඩාක් කල්පනා කරන්නේ අනුන් පෝෂණය කරන එක. ඒක කාම තණ්හා විදලා භව තණ්හාවට වැඩෙන හැටි. කාම තණ්හාව කියලා කියන්නේ වර්තමාන මොහොතේ මගේ ඇහ කන දිව නාසය පිනවීම ලදී තණ්හාව. භව තණ්හාව කියන්නේ අපේ ඔක්කොගෙම ඇහ කන දිව නාසය පුරවන්න ඕනේ. මට හෙටත් කන දිවනාසය පිනවන්න ඕනේ. මම මෙතන නෙමෙයි මම ගියාට පස්සේ ගෙදරත් ඒක තියෙන්න ඕනේ කියලා හැමදාම හැමතැනම අපේ සියලු දෙනාටම සැපසෑදීම සඳහා උස්සන්න බැරි දරක් දරන බරණ කෙනාට තමයි පෞල් කාර්යයි කියලා කියන්නේ. ඒරි කියනවා හිරයක් ගත්තයි කියලා. පවුල කරතයි කියලා හිරයක් ගත්තයි කියලා ඌට මොන විදියෙන්වත් ගැලවමක් නැහැ. හැබැයි වැඩියෙන්ම ද්වේෂය ලබන්නේ පවුලේ අයගේ. ඒ තමයි ලස්සනම කෑල්ල. ඔක්කොම උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සි වෙලා කොහොම කොහම හරි කරලා කණ්ඩ දුන්නට මොකද හැම වෙලාවෙම ගෙදර එක්කෙනෙක් සතුටු නෙවෙයි ජීවත් වෙන්නේ. ඒ නිසා කිසියම් කෙනෙකුගේ පෝෂණයක් බාර ගන්න නැතුව තම තමන්ගේ කටයුතු තම තමන් කරගෙන යන්න කියලා පාර හදලා දුන්නොත් අපිට දකින්න ඕන කෙනෙක්ගේ අඩුපාඩුකට උදව් කරන්න පුළුවන්. මොකද එතන විතරනේ තියෙන්නේ. එයාගේ මුළු ජීවිතේටම උදව් කරන්නම් කියලා යන යන තැන උදව් කරලා ගතියක් නැහැ. ඉස්සරහට වෙච්ච මනසට උදව් කරා. එච්චරයි. ඒක නිසා කාගේවත් මේ පෝෂණය බාර ගන්න කියොත් අනඤ්‍ය පෝෂී තව කෙනෙක්ගේ පෝෂණයක් බාර ගන්න එපා. යාර කියන්නේ මටත් බුදුහාමුදුරනේ පාත්‍රේ සිවුරයි. ඉතින් ඕකට හම්බෙච්ච දෙයක් තමයි මාත් ගන්නෙ. ලොකු සංස් කියනවා මේ පින්ඩපාත කියාට පස්සේ මේ සාමාන්‍ය ගමේ යන පින්ඩපාතේ හැටියට අර තමන්ගේ පාත්‍රයට හම්බෙච්ච ටිකක් අනිත් එක්ක නෑ පාත්‍රයට බෙදනවා. ඒකට මේ ලස්සන වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කරලා තියෙනවා. Tamanට හම්බෙන රසමසෝලක් හම්බුනොත් පින්නපාත කරලා ආවට පස්සේ ගුරුන් ආශිර්වාද පොඩ්ඩක් දෙන්න, බුද්ධ පූජා ටිකක් දෙන්න. අනිකෝ සබ්‍රක්‍මචාරින් වහන්සේලාත් එක්ක හදා බෙදා ගන්නයි කියලා. ඉතින් ඒක නිසා මෙහි බෙදන්නේ මොනවද? එකම පැහැලියෙන් හම්බෙච්ච දේ එක එකනට බෙදලා ඒක ආයෙ උඩහට ඇවිල්ලා ආයෙ බෙදනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මොකද්ද මේ මේ කොහිල ටිකක් හම්බෙච්චාම ඕක බෙදලා ගන්න දෙයක් තියෙනවා. කොහිල කියන්නේ රසමසෝලක් කියන්නේ. අර්ථබල් කැලලක් ගත්තාම ඕකේ නටන දෙයක් තියෙනවා එක එකනට බෙදනවා කියන්නේ නිකං අර කරන්නම් වාලේ කරන කියලා. ඒ මොකද අර මොනකින් හරි හැඟීමක් ඇති කරගන්න හදන මේ ඇත්තට සාමාන්‍ය පෞල් ජීවිතවල නම් වටන දේවල්. මොකද අපි ලොකු සාංශලා පැහැදිලිව පෙන්ලා තියෙනවා මේ වගේ සතිය කඩා ගන්න එපා. එක එකනාගේ පාත්‍ර උස උස බෙදන්න ගිහිල්ලා එක එකනට එක එකනට සම්බන්ධකම් පවත්වන්න ගිහිල්ලාට ලස්සනට අරගෙන ආපු සතිය කඩා ගන්න එපා. උඹට උඹට කවුරු පෝෂණයක් අවිච්චවත් නැහැ. උඹට තියෙන මේ පාත්‍රය හරි ගසගන්නේ හොල්ලා පාත්‍රය හොල්ලා කුටියට බලයක්. මොන ඇසුරක්වත් එපා. මෙව වැවෙන්න ගත්තොත් ආයේ කෙලවරක් නැහැ. කුඹුර විතර නෙවෙයි නියදෙත් තනකොළ වැවෙනවා. මේ හැම එකක්ම කරන්නේ විස බීජ දරන එකයි, පලිපෝතකෝ දරන එකයි. ඒ නිසා මේ අනඤ්‍යපෝසි සියලු කෙනාම සියලු කෙනත් එක්ක කටයුතු කරනවා. පද්ධතියක් තියෙනවා ඇත්ත. නමුත් පද්ධතියෙන් ඔක්කොම දෙන්න බෑ. පද්ධතියෙන් කරන්නේ යෝගාවචරයේ විවේකයේ සඳහා නිසද්ද භාවය සඳහා කටයුතු කරනවා මිසක් සියල්ල දෙන්න හදන එක නෙවෙයි. ඒක හැමෝටම කරන්නත් බෑ. ඉතින් ඒ නිසා පෞල් ජීවිත ගත කරන කෙනෙකුට කිව්වොත් එහෙම අනඤ්‍ය පෝෂී කියලා. ඒ මනුස්සයා කරුණාවන්ත නැති මනුස්සෙක් විදිහට වැටෙන්නේ. පුළුවන් තියෙන එක නම් සලකන්නේ නැහැ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? මේ අනුන්ගේ සීනි කිරණ එකයි. අනික් කාට සැපදීමේ කොන්ත්‍රාත් එකක් බාර අරගෙන මම දැන් අපේ ලොකු අයියා ඉන්න කාලේ ටිකටම කිව්වේ තම තමගේ කාරණා තම තමන් බලාගන්න. අපි ඔයගොල්ලෝ ඔක්කොම එකතු වෙලා අපච්චි නැතුණාට පස්සේ ලොකු අයියා අපච්චි විදිහටපත් කරගත්තා. කොයිකෝ නෑ නෑ මට ඕක මොනවක්වත් කරන්න බෑ. තම තමන්ගේ කටේ තම තමන් බලාගන්න. ඔබල එක්කෙනෙක්වත් මට හම්බ කරන්නේත් නෑ මම ඔබලට දෙන්නෙත් නෑ. ඒ නිසා තම තමන් මට කිව්වට කමන්නේ මම කවදාවත් ගණන් ගන්නෑ. ආ ඉතින් බේන්නේ කිසිම තෙතක් පපුවක් නැති මේ කැවුත්තක් නැති ගතියක් කියලා. එන්නම කිසිම බන්ධනයක් නැහැ. ඉතින් ඒක අනඤ්‍යපෝෂී කියලා මේ බුදුරජාණන් වහන්සේ කිව්වට පස්සේ ඒක පසේ බුදුරජාණන් වහන්සේලාට හේතු කරන්න යන්නේ ගැනයි මට තියෙන පොඩි කනගාටුව. මේක සුද්ධ වශයෙන්ම හැම සංඥා වංශනක්ම දරගන්න ඕනේ. හැම ගිහියෙක්ම මේ මේ යෝගාවචරෙක්ම දරගන්න ඕනේ. මෙහි ආවට පස්සේ අරයාගේ මෙයාගේ සැප බලන්ඩයි අනුන්ගේ මගු ගෙදර මගු අනුන්ට සලක මගු ගෙදරදී අනුන්ට සලකණ්ඩයි ගියොත් අනිවාර්යයෙන්ම උලක් ඇති වෙනවා. තමන්ගේ පත ගැන බලන්ඩ තමන්ගේ කටයුතු කරගන්න. එතකොට අනඤ්‍යපෝසී පද්ධතිය ලැබෙනදී හිරේට ගියාට පස්සේ පොලිමේ ගිහලා තැටියට බෙදාන කණ එකයි මෙතනත් කරන්නේ. ආන්නේ විදිහට හිරේ වැටිච්ච කෙනෙක් වගේ කටයුතු කරනවා නම් ඔය අනුන්ට සලකන්න ගිහිල්ලා ඇති වෙන අනුන්ගේ යුතුයකම් බාර ගන්න කරන්න ගිහිල්ලා ඇති වෙන ගොඩක් ප්‍රශ්න එන්නේ නැහැ. හැබැයි අපි සාමූහිකව ජීවත් වෙන හොඳ පවුලක් වගේ හොඳට එකිනෙකා අඳුරන කෙනෙක් වශයෙන් ජීවත් වෙනවා. කාට හරි අවශ්‍යතාවයක් වුණොත් ගියා උදව්ව කරුවා ඉවරයි. ඒකේ නම මගේ ඒක නටම හැමදාම උදව් කරන්න ඕනේ. ඊට මම කරපු උදව්වට යා මට ප්‍රතිඋපකාර කරන්න ඕනේ කියපු ගම ඉති පුස්කන්න පටන් ගන්නවා. එතන තමයි මේ අවුල පටන් ගන්න නිසා අනන්‍ය පෝෂී කිසි කෙනෙකුගේ පෝෂණයක් මට නැහැ. මට තියෙන වෙලාවට ගිහිල්ලා මගේ පත බෙදාගත්ත නැත්තම් පින්ඩ පාත කරගත්ත ඉවරයි. ඒක තේරෙන්නේ නැහැ විපස්සනා කියන එක තේරෙන්නේ නැත්තම්. ඒක තේරෙන්නේ නැහැ මේ සතිය කියන වචනේ තේරෙන්නේ සතිය කියන වචනේ නැත්තම් අපි හැම වෙලාවෙම එකිනෙකා කෙරෙහි මේ සම්බන්ධකම් ඇති කරගන්න. එකිනෙකා කෙරෙහි මේ ආලිංගන එහෙම නැත්තම් රුචර්චකම් ඇති කරගන්න හදනවා. ඒ ඇති කරගත්තොත් කවදාකවත් සතිය කියන ගහ වැඩෙන්නේ ඒක අනිවාර්යයෙන්ම සතියට බාධාවක්. ඒ නිසා කිසි කෙනෙක් වගකීමක් නැතුව අපි මෙතෙන්ට එනකොට මේ කෙනෙක්වත් අඳුරන්නේ නැහැ. අපි මෙතෙන්ට ආවේ මේ හුදකලා බව කතාගෙන. අපි මෙතෙන්ට ආවේ විවේකේ පතාගෙන. ඉතින් අපහසුකදී කාට හරිපත් වෙලා ඉන්නවනම් අත අත උදව් කරන එක එක වෙනම කතාවක්. හැබැයි යාගේ අත්තට කාර්යය වෙන්න හෝ ඒ අත්ත දෙයට පසුපකාර බලාපොරොත්තු වෙන්නේ නැතුව ගත කරන දෙයට කියන්න පුළුවන් අනඤ්‍ය පෝෂී කියලා. අනඤ්‍ය පෝෂී කියන වචෙන් නම් අදහස තව කෙනෙක් පෝෂණය කරන්නෙත් නෑ තව කෙනෙක්ගෙන් පෝෂණය අපේක්ෂා කරන්නෙත් නෑ හිඟාගෙන කන්නේ. හිඟාගෙන කනකොට ඇත්තටම කුලෙන් කුලෙන් තමයි හිඟාගෙන කන්නේ මොකද ඒ කුලයා කෙරේ බැඳීමක් නෑ. ඒ නිසා මේ අනඤ්‍යපෝසී සපදානචාරී පින්නපාතේ යන යනකොට ගියක් ගියක් ගාන යනවා මිසක් දන්න දන්න කුලයන් ගාව දන්න දන්න ගෙවල් ගාව නතර වෙලා <clears throat> ඇයි හොඳයියක් නැහැ. බෙදන්නේ මොනවද? ඒ දේ බාර ගන්නවා මිස මේ අරක මට ඕන මේක අඩු කරන්න මේක වැඩි කරන්න කතාවක් කරන්න ගිය ගම ආයෙත් රසගීදයට වැටෙනවා. ඒක නිසා සපදානචාරී කියලා කියන එක දුතාංග බණ්ඩවට වැඩ. ගෙපිලි වලින් පිරිසිගා වඩිනවා කියලා. ඉතින් ගෙපිලි වලින් පිරිසිගා වඩිනවා කියන එක අපට දැනගන්න පුළුවන්. තමට ලැබෙන දේෙන් යැපෙන්න පුරුදු වෙනවා මිසක් රසකාමයේ අනු අරකයි මේකයි තෝරන්න යන්නේ. තෝරලා <clears throat> අනු මගුරුන්ගේ මගුලේ දෙදී සලකන්න එක එකන බෙදන්න යන්න ඕනකමකුත් නැහැ. තමන්ට තමන්ගේ ලැබිච්ච එක විවේකයේ පිණිස සිව්පසයේ පිණිස පාවිච්චි කරලා ගත කරන්නට යෑම පෙනෙන්නේ නම් ටිකක් අකරුණාවන්ත ගතියක්. නමුත් ඒ අකරුණාවන්ත ගතියට වැඩිය වැඩිසනේ දබරටයි කියලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නෙත් නැතුව තමන්ගේ විවිකයට බාධා කරගන්නෙත් නැතුව මේ දෙයට එන්න මේකේ අර පසේ පුත්‍රජානන් වහන්සේලාගේ උදාන ගාථා කියන එක ඇත්තක් තියෙනවා. මොකද හේතුව එක පැත්තකින් නිවන් ලැබුවට පස්සේ තමයි මේක තේරෙන්නේ. නැත්තම් කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න අමාරුයි. පොල් පොල් තෙලුයි අල්ලතුරයි කලවම් කරන්න හැදුවා වගේ දෙක දෙකට යන්නේ. නමුත් ලිනර් ලැබුවට පස්සේ කියලා දෙන්න හිතෙන්නේ මෙච්චරයි. මේ සිව්පසේ පාවිච්චි කරනට අනවශ්‍ය සම්බන්ධකම් ඇති කරගන්න එපා. පුළුවන් තරම් ඒකේ ඒ ප්‍රෝධිනේ සලකලා කරන්න. ඒ නිසා උදාන ගාතාවල් කියන එක නම් වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ අසාධාරණ ක්‍රමයකට මේ ධර්මෙ පැතිරෙන්නේ හොඳට දැනගත්ත මිනිහට ඔක්කොම වාසි තියෙනවා. මොනවත් නොදන්න ආධුනිකයට හැම පැත්තෙම බැට කන්න වෙනවා. ඒ නිසා කාලා කාලා වැඩි කරලා කරලා අධ්‍යක්ීම් සහිතව තමයි ඡටන පාවා දෙන්න ඉදිරියට ගියාට පස්සේ ඔන්න පුදු chance කියපුවා කැන්දී ගල බේරුව වගේ තේරෙන්න පටන් ගන්න ගන්නවා. තේරෙන්න පටන් ගන්නකොට තමයි බේරලා ඉවරයි. නමුත් ඒක ඊගා પરම්පරාවට කියා දීම සඳහා ලොකු කැක්කුමක් එන්න පටන් අර ගන්නවා. අනේ මං මේ දවස්වල ඒ දවස්වල මේවා දන්නේ නැතුව දැනගත්තට ගණන් ගන්න නැතුව කොච්චර හොදෝ දමඩි දැම්මද? ඒ නිසා තව කෙනෙකුට අඬ ගහලා කියන්න හිතෙනවා. ඔය දේ උඹට කරන්න පුළුවන්. ඔය සඳහා ලෑස්තිව ගියොත්. කරන්න බෑ කියලා හිතනවා ලෑස්ති මනසක් නැත්තම්. දන්නේ නැත්තම් ඒ නිසා ඒක නැවත නැවත අහන්න සලසන්න වෙනවා. ඒකයි පතිපුත්‍රජාන් වහන්සේලාගේ උදාන ගාථා වශයෙන් හෝ අපේ සරුවච්චන් වහන්සේ මේ මහා ආනන්ද ස්වාමීන් වහන්සේට ඇහෙන්න සැලැස්සුවේ මෙව්වා. මේ භාවනා කරන අයට මම නිකන් ඇහෙන්න සලසන්න නිතරම මේ සමහර විටක හිත ආඩ්‍ය වෙච්ච වෙලාවක මේ සපදාන චාරිකාව ගැන අනන්‍ය බෝධිය ගැන රසලෝලිත්‍ය නැති ගැන එනවා අදහස් කලාතුරකින් අන්න ඒකට උදව් කරන්න. අර නිතර එන රස ලෝලය එහෙම නැත්නම් මේ අනු පෝෂණය කරන්න ඕනේ මම අයියා මම අක්කා වෙන්න හදන කතාව එනකොට ඒක අකුසල් බව දැනගෙන සපදාන චාරිකාව මිස මේ කිපිලි වලින් වඩින්න පැනලා දෙන්න යන්න එපා, මුල් තන ගන්න යන්න එපා. හැම වෙලාවෙම කෙසෙල් කනක මුල්වැවරිය බලාපොරොත්තු වෙන්න එපා. Taman යනකොට තියෙන කෙසෙල් ඉදී කන්න. එතකොට ඉවරයි. එතකොට ඕනේ පිරිසකට සලකන්න අමාරුවක් නැහැ. අර මුල් කොටස කඩන කන්න ගියාට පස්සේ තමයි ඕකේ ওই තියෙන හැම ප්‍රශ්නයක්ම මතුවෙන්නේ. ඒ නිසා මේ වගේ පුංචි දේවල් වලින් විශාල යුද්ධ, විශාල අන්‍යෝන්‍ය අවබෝධ, විශාල නොසලකීම් අඩු කර ගන්න පුළුවන්. ඒ නිසා මේ සපදාන චාරිකාව කියන එක ගෙපිලි වලින් පිටිසුකා වැඩිම කියන වචනය ගත්තට ඒ තමන්ගේ වාරයට තමන්ට ලැබිච්ච දේ අරගන්න. ඒක පිළිබඳව චෝදනා කර කර දෙපර බාණ්ඩ එපා. එතකොට ක්ෂණය පන්න ගන්න. ඒ ලැබිච්ච දේ සපදාන චාරි වෙන්න කුලේ කුලේ අපටිබද්ද චිත්තෝ. මෙවට අපිට සලකන්නේ අපි නොදන්න කුලයක්. එහෙම නැත්නම් කීපිරිසක්. ඒ කිසි කෙනෙක් එක්ක බැඳීමක් ඇති කරගන්න. ප්‍රතිබද්ධ චිත්තයක් ඇති කරගන්න එපා. බුදුජානකසේ සඳහන් කරලා තියෙන්නේ යථාපි බඹරෝපුප්පං වන්න ගන්ධම් විහෙට්ටයන්. මල් වල රොන් හොයා යන බඹරා මලින් මලට ගිහිල්ලා රොන් ගත්තට මලේ වර්ණයටවත් ගඳටවත් හානි කරන්නේ නැහැ. ඒ වගේ මුනිවරයා හැම ගෙදරකම බත් ඉදවනවා. Taman තනියම කැලේ ඉන්න ගමන්. පින්නපාති වඩින්න ඕන නිසා හැම ගෙදරම කොහොමරි බට්ටියක් පරිගස්සන සංඝයා වහන්සේ නමක් වඩ ඒ නිසා මුනිවරයා දර හොයන්න යන්නේ නැහැ. මුනිවරයා හාල් හොයන්න යන්නේ නැහැ. මුනිවරයා බත්තු යන්නේ නැහැ. මොකද එයා පිසවන වගේ වල් වල ඒකල්ල ගිහිල්ලා ඒ ගෙදරකට හානි නොවන විදිහට පොඩි බත් හන්දක් එකතු කරනවා. පටිහන්දක් එකතු කරලා මේ පොහොසත් ගේ මේ දුප්පත් ගේ කියන එක වෙනසක් ඇති නොකර කරන මේ චාරිකාව නිසා එයා ඒ දාන වේදන නැත්තම් අතර තියෙන විෂමතාවයක් හෝ අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා ඒකත් නැතිකරන්න සාම පණිවිඩකාරයක් බවට පත් වෙනවා. ඒ මොකද කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොබැඳී. කුලයා කෙරෙහි ගණයා කෙරෙහි නොබැඳෙනවා නම් එයා බැඳෙනව manussකමට. ඕනම කෙනෙක් කුලයා කෙරෙහි ගණයා කෙරෙහි බැඳුණොත් ඌලඟ manussකම නැති වෙනවා. ඌේ තමන්ගේ જાතියට, තමන්ගේ නිකායට, තමන්ගේ ආගමට බැඳිලා ඊට පස්සේ අනික් දේවල්ට අඳ වෙනවා. ඉතින් අඳ වුණාට පස්සේ මේ මනුස්සයාගෙන් නොකෙරෙන ජඩකමක් නැහැ. ඕනම ජඩකමක් සාධාරණීකරණය කරනවා. නමුත් කුලයා කෙරෙහි නොබැඳී කුලයාගෙන් යැපෙන්න පටන් අරගත්තට පස්සේ මලක වර්ණේසෝ ගන්ධය හානි නොකර පැණි රොන් ගන්න බඹරෙක් වගේ මලට අලංකාරයක් මිස මලට හානියක් කරන්නේ නැහැ. ඒ නිසා මුනිවරේ යැපෙන්නේ කුලගෙවල් වලින්. يعني පෞද්ගල මේ ගීගල් වලින්. ඒ ගීගල් වලට ආඩම්බරයක් වෙනවා මිසක් සූරකෑමක් සිදු කරන්නේ ආගමික උනන්දුවක් ඇති කළ දෙනවා. ඒ නිසා මුනිවරයෙක් ඒ මුනිවරයා කියන වචනය රහතන් වහන්සේට යොදන්න පුළුවන්, පතේ පුත්‍ර ඥානසේට යොදන්න පුළුවන්, සම්මා සම්බුද්ධ ඥානවන්සේට යොදන්න පුළුවන්. මේ අටුවාචාර්ය වහන්සේලා ඒක පතේ පුත්‍ර ඥානවන්සේට යෙදුවට මුනිවරයාගේ පැමිණීම අබෞද්ධයාට වුණත් බොහොම වටින දෙයක්. දවසක් ඔය මරදානේ බක්කියක වැඩ කරන මුස්ලිම් මිනිස්සෙක් ඒකේ ඉඳගෙන ඉඳලා ඉඳලා ඉඳලා පුතාට කොදෝ සල්ලි ගන්න එක බාර දීලා පාරට කොට වුණා. පාරට කොට වෙච්චාම හාමුදුරු කෙනෙක් මේ වටාත්තකුත් අරගෙන කල්ලත්තකින් වහන බිම්බලාගෙන යනවලු. මේ තම්බි කතා කරලා හිටව ළඟ ඉන්න බෞද්ධයෙකුට අර බලපන් වර හාමුදුරුවෝ මොකක් ලෙඩක්වත් ඇති උඹලගේ ලොක්ෙක් නේ කියලා බලපල්ලා මේ බිම්බලාගෙන බොහෝ මේ සෙනඟ දුවනවලු යහට මෙහාට කිසි කෙනෙක් තකන්නේ නැතුව. ඊට පස්සේ මනුස්සකෝ නෑ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ සංඝයාට ඕම ඉන්න තමයි කියලා පාරම දෙන සංඝයා වැන්දල්. අනේ සාදු සාදු සාදු මං හිතුවේ නෙමෙයි ලෙඩකට අසනීපයකට යන්න කියලා. මේ සංඝයා ඉන්න ඕනේ මෙහෙමනම්. ඒකට මගේ নমස්කාරය වේවා කියලා. ඒක වෙන්න බෞද්ධෙක් වෙන්න ඕනේ මේ කලබල ජීවිතයේ බොහොම නිස්සද්දව තමන්ගේ වැඩ ටික කරගෙන යනවා දකින්නකොට මිනිස්සුෙන්න විතරක් නෙවෙයි දකින මිනිස්සයාට ආතති අඩු වෙනවා විතරක් නෙවෙයි දෙයියන්ට සුබ දර්ශනයක්. බ්‍රහ්මයන්ට සුබ දර්ශනයක්. මේ එක එක පරයාගෙන දඟලන ලෝකේ තමන්ගේ කටයුතු කරගෙන ඒ පින්නපාත චාරිකාව යනකොට ඒ කුලයන් වල තියෙන්නේ දවසේ ඉවර කරගන්න බැරි කොටසක්. බැරි වැඩ කොටසක්. ඒත් අර පින්නපාත වඩන සංඛ්‍යාව වෙනුවෙන් පොඩ්ඩක් වෙලා අරගෙන ඒ පින්නපාත ටික බෙදනකොට ඒ සංඝයා ඒ ගෙදරත් සාමයේ බාර අරගෙන තියෙනවා. හැබැයි කුඹුරු කොටලා, දර හොයලා, ලිප් ගිනි වෙදලා බොනවලා නෙවෙයි. කුලේ කුලේ ආහාර ටික පිසවනවා. හරියට බඹරෙක් මලක රොන්සා පැණියරගෙන මල පරාගණය කරන්නසේ. මල බීජ හදන්න අවශ්‍ය පරාගණය කරලා දෙනවා. ඒ ලස්සන රහසක් තියෙනවා. ආන්නේ වගේ තමයි මුනිවරයා ලෝක සාමයේ වෙනුවෙන් manussත්ත්ව විලිය මොකද්දෝ පණිවිඩයක් කරනවා. නමුත් ඒක කවදාකවත් ඒ තමයි සලකන කුලියට බැඳිලා කරන්න බෑ. ඒ නිසා මේක බලනකොට වෙන්නේ ආචාර ධර්මයි. නැත්තම් පැවිද්දෙක්ගේ ಗುಣධර්ම. නමුත් ඒ ටික යෝගාවචරයක් වශයෙන් ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරලා තමන් මූල කර්මස්ථානයේ භාවනා කරනකොට මූල කර්මස්ථාන වෙනකොට වෙනුවට වෙන කරදරයක් ආවයි කියලා හිතනක් කරගන්න එපා. ඒක කර්මස්ථානේ කරගන්න. ඒක ගිය ගමන් ආයෙ මූල කර්මස්ථානට එන්න මේ මූල කර්මස්ථානේ නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්න හදනවා කියන එක මේ පින්නපාත යනකොට හොඳටපත් වේදනකෙදෙට්ට රින්ගන්න හදනවා. කැමැති වෙන්න හදනවා වගේ. ඒක නිසා මූල කර්මත්තානේ පේන්නේම නෑ. අපිට ඊට කිට්ටුවෙන් යන්නේ වෙන එකක් පේනවනම් ප්‍රශ්නයක් නෑ. ඒකත් එක්ක කටයුතු කරන්න. විවේක ලැබුණොත් මූල කර්මස්ථානේ මතු වුණොත් ඒකට යනවා. නෑ කියලා පශ්චාත්තාපෙන්න ඕතරයි. ඒ වගේ සතියේ තියෙන ඒකට ඉංග්‍රීසියෙන් කියනවා මේ choiceless awareness කියලා. වාර තෝරම් බේරුමකින් තොරව දේවල් දිහා බලලා අවබෝධ කරගන්න පුළුවන් ගතිය තියෙනවා නම් ඒ මනුස්සයාට ආතතියක් එනකොටම පරීක්ෂා කරලා බලන්න පුළුවන් මේ ආතතිය එන්නේ තේරුම් බේරුම් ඇත්තනක විතරයි. මේක ඕන මේක එපා. මේක වේවා මේක නොවේවා කියන තැන විතරයි ආතතිය එන්නේ. එතන විතරයි අසහනිය ඇති වෙන නිසා අසහනියක් එනකොටම බලන්න තමන්ගේ කල්පනාවේ තියෙන රෝගකාරක ගතිය, ආසාදිත ගතිය, විෂ බීජකාරක ගතිය අන්න එතකොට අසහනය හරහා තමයි අපිට දැනගන්න පුළුවන් වෙන්නේ යටිපහුවෙච්ච කෙලෙසි. එහෙම නැත්නම් ආසව ධර්මය. ඊ ආසවය නොදක ආසවේ කපන්න බෑ. ඒ නිසා අපිට ජීවිතේ ජීවත් කරනකොට අසහනෙ එනවා. අසහනෙට කනගාටු වුණොත් අසහනෙට හේතුව දැක් ගන්න බැරි වෙනවා. කනගාටු වෙනව වෙනුවට අසහනෙ දිහා බලලා ඒකට හේතුව මේ තේරුම බේරුම අරක හොඳයි මේක නොහොඳයි මේක හරි මේක වැරදි කියන ගතිය. ඉතින් ඒ ගතිය අපේ අම්මගේ අප්පගේ කුල චාරිත්‍රයේ අපේ ජාතිය ලකුණ විසලා ඒක ඉස්සර කරගන්න කිව්වොත් යෝගාවචරයට වර්ධනයක් වෙන්නේ. යෝගාවචරය හැම දෙයකම සමානව සලකනද මොනක්වත් නැති තැන විතරක් මූල කර්මස්ථානයේ ලයිට් කණුවකට පහන් කණුවකට පාවිච්චි කරනවා මිස මේ මූල කර්මස්ථානය නැතුණයි කියලා පශ්චාත්තාප වෙනවා කියන එක වගේ අත්‍යන්ත භාවනාවකටත් මේ බාහිර රූපකය බාහිර නිදර්ශනේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නැවතත් කියනවා ඒක මේ ඇහුණට හිත වදින්නේ. ඇහිලා වෙලාවක පාවිච්චි කරපු දවසට තමයි මේක හොඳට කාවදින්නේ. මේ ඇහිච්ච දේ ක්‍රියාවත් කරනකොට කරනකොට ඒක ආද වර්ධින්නේ. ඒකෝට තමයි තේරෙන්න පටන් ගන්න මේක මගේ වෙන ගතියක් තියෙනවා. දැන් මේ හිතමනාප කරගන්න එක නෙවෙයි තියෙන්නේ. හිතමනාප වෙනකොට ඒකට හේතු වෙච්ච අසාධාරණ චින්තන රටාව අල්ලගන්න පුළුවන් වුණොත් කර්මස්ථානාචාරිවරයත් ඉඳ එක ඉඳගෙන භාවනා කරනවා වගේ. බුදුහාමුදුරුවොත් එක ඉඳගෙන භාවනා කරනවා වගේ Tamanට භාවනාවේ පිටපොට යන්නේක නම් වෙනවා. යනකොට මෙන්න මෙතනින්ම පිටපොට ගියේ. මෙච්චර පිටපොට ගියා කියලා දැනගන්න පුළුවන්. ඒක වෙන්නේ මොකද? ඒ මට්ටමට ගිය කට්ටිය ඒ පිළිබඳව ප්‍රකාශ කරලා තියෙනවා. මෙවයි එක්ක ආදර්ශ පාඩ විදිහට ගන්න. නැත්නම් ශික්ෂණ විදිහට ගන්න. හැබැයි මුලදී තේරෙන්නේ ඇයි කරන්න කියලා. කරලා හරියනකොට නම් අන්න තමයි තේරෙන පටන් ගන්නවා. ඒකට අපි කියනවා ශාසනය කියලා. ශාසනය කියලා කියන්නේ පණිවිඩය. අවබෝධ කරපු එකනා ඒ සඳහා උත්සාහ කරන එකනට ඉඟි දෙනවා. රූපක දෙනවා. උපමා දෙනවා. ආදර්ශ දෙනවා. හැබැයි වැරද්දුවට දොස් කියන්නේ මොකද ඒ අවබෝධයට යනකම් ඒවා මේ තේරෙන්නේ ඔය තේරිච්ච දවසේ ශාසනයට කරුකවා. ඉතින් ඒ නිසා අපි ඒක දිගට භාවනා කරගෙන කරගෙන යනවා නම් ඒක පසේ බුදු ජානනාංශික උදාන ගාථා වේවා රහතන් වහන්සේගේ උදාන ගාථා වේවා සර්වචනාසික උදාන ගාථා වේවා ඔක්කොම විමුක්ති රසය තමයි තියෙන්නේ. ඉතින් නමුත් මේවා තියේ තියෙන දුර්ලභමක් වශයෙන් සාමාන්‍ය මනුස්සයෙකුට පේන්නේ මේක මේ තනි වෙන්න කියන කතාව. ඒකචාරී වීමට ඇති කතාව. ඉතින් උඟ දෙනා මේ ඒකචාරීකම එහෙම නැත්නම් මේ විවේකය කායි විවේකේ විතරයි අත්ව දන්නේ. ඒක නිසා හිතනවා මේ කයින් වෙන්වීම තමයි මේ කතා කරන්න කියලා. කයින් වෙන්වීම ඇත්ත තමයි. නමුත් කායි විවේකයේ ආරම්භකදී ඊළඟට චිත්ත විවේකයේ කියලා එකක් තියෙනවා මේ නීවරණයන්ගෙන් වෙන්වීම. ඒක සෙනගේ එක ඉන්නකොට අමාරු බව ඇත්ත. පුරුදු කරපු එකනට සෙනගේ එක්ක ඉඳද්දිත් නීවරණයන්ගෙන් තොරව පවත් ගන්න පුළුවන්. ඊට පස්සේ උපදි විවේකයේ කියලා එකක් ආය පණිදි ප්‍රාර්ථනා රැස්කිරීම නැති යට තියෙන ආශවනුසය පිළිබඳ අවබෝධ කිරීම තමයි උපදි විවේකය. ඒක කාය විවේකයත් එක්ක බලන්න හුඟක් වෙනස්. කොච්චර කාය විවේකය හම්බුණත් චිත්ත විවේක උපදි විවේක නැති කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම හිතනද පළවෙනි දවසේ අරණියට ආපු දවසේ පළවෙනි රිට්‍රීට් එකට වගේ ආවට පස්සේ ලොකු සතුටකින් එන්නේ. මේ gedara dora දන්න කී නැත්තු අයින් කරගෙන ඇවිල්ලා මේ කාය විවේකේ ලබන්නේ. නමුත් කාය විවේකේ ලැබිලා කියලා කොටයක් උඩ වාඩි වෙලා බලන්න හිත කොච්චර ඇවිස්සෙනවද කියලා. තැම්පත් වීම නෙවෙයි සිද්ධ වෙන්නේ අවිසිල්ලයි සිද්ධ වෙන්නේ මොකද චිත්ත විවිකේ ගන්නට ඔතන පළවෙනි දවසේ හරියන්නේ නැහැ හතර සැරේ 10 15 සැරේ කරනකොට තමයි එතන සිද්ධි වෙලා හිත විස්්‍රාම වෙන්න පටන් ගන්න හිත විස්්‍රාම වුණත් උපදි විවිකේ සිද්ධ වෙන්නේ තමන්ගේ තියෙන වංචනික ධර්ම ෂට ධර්ම අහුවෙන්නේ ඒක අහුවෙන්න අර විවේක මනසෙන් තමන් කෙරේම විවේචනාත්මකව නැත්තම් විචක්ෂණව එහෙම නැත්තම් ධම්මවිචේ සහිතව බලානිනකොට තේනවා මම මෙතෙක්කල් හොඳයි කියලා හිතාන හිටපු හේරම වැරදි. මම යමක් නොහොඳයි නොහුරුයි අකපයි නොහුරුයි කියලා ගත්තනම් හේරම හරි. ආනෝක තේරුම් ගත්ත පස්සේ තමයි Tamanට තේරෙන්නේ මෙතෙක්කල් කරදරාවේ කවුරුත් දීලා නෙවෙයි මම්ම නොදැනුවත්කමට ඉල්ලගන්නේ. මෙච්චර ලස්සන පාරතියි. මෙච්චර ලස්සනට බුදුහාමර මේක කියලා තියෙද්දි ඉතින් ඒ නිසා මේ උපදි විවේකයයි බුදුහාමරගේ දේශනාවේ තියෙන ශ්‍රේෂ්ඨ තැන. ඒකට යන්න කාය විවේකේ චිත්ත විවේකේ අවශ්‍යයි. ඉතින් කාය විවේකේ ලැබිච්ච බවට චිත්ත විවේකේ ලැබෙන්නේ නැහැ. කාය විවේක චිත්ත විවේකේ ලැබිච්ච බවට උපදි විවේකේ ලැබෙන්නේ නැහැ. ඒක සඳහා එක එකනා ගන්න ක්‍රමචාවිදි වෙනස්. නමුත් මේ තුනම ඉදිරිපත් කරන ඉදිරිපත් කරන්නේ අනුපූර්ව ක්‍රමයට මෙතන ඉතින් බැලුව බැලමට අහුව ඇස්මට කාට හරි හිතෙන්නේ මේ ඒකෝචරයකක්ක විශාන කප්පෝ කියනකොට කයෙන් වෙන්ව වාසය කරන එක. නමුත් පැවිද්දෙක් වශයෙන් මම දන්නවා ඒ තාම අමාරුවෙන් දුර්ලභව ලබාගත්ත පැවිද්ද ලබාගත්ත පැවිදි ජනතාවගේ චිත්ත විවේක ප්‍රතිසතේ සහ පැවිද්ද තාම නොලැබපු ගිහියත්තන්ගේ චිත්ත විවේකේ ගත්තොත් ලොකු වෙනසක් මම දකින්නේ නැහැ. පැවිදි උනායි කියලා කාටවත් එහෙම අමතර ලාභයක් ලැබිච්ච බවක් පේන්නේ නැහැ. ඒකට උපාය ඥානෙ අවශ්‍යයි. ජීවේ හිටියත් පැවිද්ද හිටියත් අන්නේ උපාය ඥානෙට අපි කියන යෝනිසමංසකාරය කියලා. ඒ නිසා ගිහි වෙ ඉඳගෙන ඒක ලබන්න බැරි නෑ. හැබැයි සාමාන්‍ය රැල්ලට අහු වෙලා කල්පනා කරලා බෑ. රැල්ලෙත් ඉන්න ඕනේ. ඉන්න ගමන් Tamange විවිධයකට ගැලපෙන විදිහට කටයුතු කරන ගත්තොත් මට මෙහෙමනම් ආරක්ෂා කාර්ය ප්‍රකාශයක් කරත හැකි. පැවිදිව ඉඳලා චිත්ත විවිධකේ ලැබනවට වැඩිය ජීව ඉඳගෙන ගන්න පුළුවන් නම් චිත්ත විවිධක හරීම సౌందర్యාත්මකයි. හරීම අභියෝගශීලී. ඒක හරීම රැඩිකල්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ගත්තට ඒක වසංගන ජීවත් වෙන්න තමයි. පැවිද්දන් අතර ඒක සාමාන්‍යයෙන් කරතයි මොකද පැවිද්දෝ ඒක හොයා විදින ගතිය අඩුයි. ගියේ වශයෙන් ගන්න පුළුවන් නම් ඔය කියන ඒකචර ජීවිතය අනිවාර්යයෙන්ම ඒකේන මනුස්සකෙක් වශයෙන් මනුස්සත් එක්ක සමාජශීලී ගත කරන අතර ලද ලද වෙලාවේ Tamange හුදකලාව ලබා ගන්න හැටි දන්නවා. ඒ දෙක කරගෙන යන්නේක පේන්න තියෙන කපට ගතියක් වගේ ෂට ගතියක් වගේ නෑ. ඒකට ඕන තරම් බුදුරජාණන් වහන්සේ අගේ ආඩම්බරකම් දීලා තිනවා සමාජයේ ජීවත් වෙන සමාජයේ ගල හප්පන්න නැතුව ගටන්න නැතුව නමුත් සමාජයත් එක්ක ඇලි ගලී ඉන්න යන්න එපා සමාජය ඇසුරුකරනද ඒගොල්ලන්ගෙන් අයින් වෙන්න ඕන කරලා තියෙන යුතුයකම් ටික දීලා කියන්නේ ඔන්න උඹට උන් දෙ දුන්න කරුණා කරලා මීට පස්සේ ආයේ බඩගිනි වෙනකම් මගේ ළඟට එන්න එපා බඩගිනි වුණොත් විතරක් පරින් නැත්නම් ඇලි ගලී වාසෙන්න මට ඕනේ නැහැ කියලා උදව් කරලා එමේට අයින් කරන ශාස්ත්‍රය දන්නවනම් ඒ මනුස්සයාට ගිහි ගෙවෙ ඉඳගෙනවත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අද වගේ රටක අද වගේ කාලෙක මේ බුද්ධ ආගම වගේ දේවල් බටහිර ලෝකෙට යන්නේ නැහැ. බටහිර ලෝකෙට ගියේ අපිටත් වැඩි කාර්යබහුල ජීවිත ගත කරද්දී මේ බුදුජානන්සේ පෙන්ලා තියෙන ක්‍රමේ හරියට ඇල්ලුවොත් ඒ ඔච්චර කාර්යබහුල ජීවිතේ ගත කරත් අඩු ගානේ කාය විවේකයේ සඳහා පැයක් දෙකක් වෙන් කරගන්නවා කියන එක කිව්වට විශ්වාස කරන්නයක් නැහැ. ලංකාවට වැඩිය ජීවිතේ සංවිධානය කරන්නට ලේසි පිටරටක. ඒගොල්ල පැහැදිලිවම අවුරුද්ද මෙච්චර ගාණක් වෙන් කරන අවුරුද්ද මුලදීම. එමෙතන සතියේ මෙච්චර ගාණක් වෙන් කරන මුලදීම. ඒක ප්‍රකාශ කරලා තියන කරනවා. මේකේ මොකද කොරණ මගුලකුත් නැහැ. කොයි වෙලාවෙ කයක සංගගා ඉන්නවා එකම විනාඩියක්වත් වෙන් කරන්න බෑ. මොකද හේතුව ජීවිත සංවිධානය වෙලා. ඉතින් ඒ නිසා මම කියන්නේ බටහිර ආර්ථික ක්‍රමය හොඳයි කියලා නම් ඒක හොඳ පැති තියෙනවා. ඒ නිසා ඒ විදිහට සංවිධානයක් වෙන්න නම් මිනිහට ඕනකම තියෙන්න බෑ. ඒ බුදුහාමුදුරන්ට ඕනකම තිබිලත් රාජ්‍ය නායකයට ඕනකම තිබුණත් ස්ථානීය ලොක්කට ඕනකම තිබුණත් පවුලේ ලොක්කට ඕනකම තිබුණත් බෑ. Tamanට තේරුම් ගන්න ඕන. නමුත් මම නැවතත් කියනවා අන්නේ ඕනකම එන්නේ නිවන් දැක්කට පස්සේ. ඒකයි මේකේ තියෙන අසාධාරණ ගතිය. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලා ශ්‍රද්ධාවෙන් බාර ගන්න. බුදුහාමුදුර කියන්නේ අසීමිත කරුණාවකින් අපිට දැන් තේරෙන්නේ පුළුවන් විදියට Tamange විවේකය, පුළුවන් විදියට Tamange හුදකලාව හදාගන්න. ඒක පේන්නේ නිකන් රැහෙන් අයින් වුණා, තනි වුණා, පාළු වුණා වගේ. නමුත් ඒ தත්ත්වේ නැතුව ඉදිරි පියවර ටික තියාගන්න බෑ. පියවර තියලා සාර්ථක වුණාට පස්සේ තේරෙයි අර ශ්‍රද්ධාවෙන් ගත්ත මූල තීන්දුව. ඒකට කියන හැබෑ වෙනස කියලා. තමයි වැදගත්ම දේ. ඊට පස්සේ සාක්ෂාත් කරන්නේ කියන එක ඒක අරුමයි ඒක හොඳයි. නමුත් වැදගත්ම දේ තමයි අර මුල් තියෙන පියවර ඒ නිසා මෙවැනි පිරිසක් ගත්තොත් මෙවැනි පිරිසක් මේ වෙනකොටත් ඒ වැදගත් තීන්දුව එකක් දෙකක් දැනටම අරගෙන තියෙනවා කිසි කෙනෙක් හමු වෙන්නේ නැතුව කිසි කෙනෙක්ගේ මෙහෙවීමකින් තරව. අපි එක්කෙනෙක්වත් කටක් දාගෙන අපට කවුරුත් මෙතන නැහැ. ඉන්දියන් අපි දෙන්න යන නිසන්වණි කියන අපු දෙන්නෙක් නැහැ මෙතන. ඒකෙම තියෙන පුදුම සුන්දරත්වයක් අපි විවිධ අම්මලාගේ තාත්තලාගේ විවිධ රටවල් වලින් විවිධ කාලගුණික තත්ත්ව වලින් ඇවිල්ලා තියෙන දැන් එක වහලයක් ඇති. එතකොට අපිට පේන්න තියෙනවා අපේ මූලික සටන දැන් ඉවරයි. දැන් තියෙන ලැබපු ඒ හුදකලාවේ විවේකයේ ආරක්ෂා කරන එක විතරයි අපිට තියෙන්නේ. ඒ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අපි එකිනෙකාට වග වෙන්න ඕනේ. අනුන්ගේ විවේකයට බාධා වෙන වැඩ කරන්න එපා. තමනුත් පුළුවන් තරම් විවේකී ලැබෙන විදිහට වැඩ කරන්න. එහෙම නැත්නම් ලැබිච්ච විවේකී අරසා කරගන්න. කල්පනා මනසට ඉඩ දුන්නොත් එයා කරන්නෙම ව්‍යාපාරය. එයා කරන්නෙම නව සංකල්ප ගෙනල්ලා නව නිර්මාණ ගෙනල්ලා මේ විවේකේ බාධා කරනවා. ඒ නිසා අපි වගේ අයට කඟ වේන්දු වගේම තමයි උප්පත්තියෙන්ම කඟ වෙන්නේ. ඒක අඟයි තියෙන්නේ. ඒක බව දැනගෙන ඉන්නවනම් අනිත් හැම එකකටම දෙකක් තියෙනවා. මට එකයි තියෙන්නේ. මට දැන් තියෙන්නේ අන්නේ කඟ වෙනකොට තරම් වෙන ජීවිතයක් ගතකරනද මේ බලු වැඩ කරන්න යන්න එපා. පහත්තර කරන්න යන්න එපා. කඟ වෙනකොට කැතයි ඒක. බුදුජානක මේ කඟ වෙනකම දෙන්නේ මේ එයාට තෙදක් ඇති කරලා. මේ දැන්ටම අරගෙන තියෙන උත්හාන සම්පදාව ආරක සම්පදාවක් බවට ඇතිපත් කරන්නයි. ඒ නිසා මේ ඉදිරිපත් කරන ලද කරුත් මේ කරගෙන යන වැඩේට පවන් සැලීමක් වේවා ධෛර්යයෙන් යුක්තව තමන්ගේ විවේකය උදිකලාව තනවා වඩා ගැනීමට හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා ශිරු දිනාටම ඒ උතුම් උදිකලාව සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා සුළු වේලාවක් අරගනිමු. කාට හරි මේ ඉදිරිපත් කරපු දේශනාවේ අදහස් මත කියන්න කරන දෙයක් තියෙනවා නැත්නම් ප්‍රශ්න කරන දෙයක් තියෙනවනම් එහෙම නැත්නම් අපි ඒතාවදාත අධිකාතා සජ්ජහනා කිරීමෙන් දේශනාව සතිවාරය සමාප්ත කරන්න බලන්න. අවසන් මේකේ විධාන කතාව ආශාවාදී ප්‍රේතක් හුඟක් මේ තිතල ගත නිදාන් කතාවල තියෙන්නේ ඒ රාජ්‍ය සම්පත් ලැබිලා රාජ්‍යකම ලැබිලා එයා තාම විවිධ රස හොයාගෙන කේක ඇමතිවරුපත් කරලා තිනවා විවිධ රටවල වල ආහාර ගෙනල්ලා තියෙන රස භෝජන දාගෙන කකා කරා ඉන්නවා නමුත් රජුරණ දෙනවා මේ කවදාකවත් මේක ඉවරයක් වෙන්නේ නැහැ. විවිධ රස හොයාගෙන කන ගතිය රාජ්‍ය කමඩකින් ඒක විනෝදාංශයක් ඉවරයක් වෙන්නේ. ඒ වගේම ඒ රාජභෝජන ගොඩක් කරන පාවිච්චි කරනකොට ඒකෙන් යැපෙන්න පෙරේත කණ්ඩායමක් හැදෙනවා. ඒ පෙරේත කණ්ඩායම රජුලන්ගේ අපේක්ෂා කරනවා මට හැමදාම මේක ලැබෙන්නේ. ඉතින් රජුරුත් ඒක බාර ගන්නවා මම මෙයාලේ පෝෂණය කළේ. මීයකු තමයි රජුරන්ට පියම. අර කවදාකන් සිංහල පරම්පරාවේ 48ක් රජුරු මැරලා තියෙන පුතාගෙන් වහකාරා. පුතා මරලා. ඒ මොකද යා පෝෂණය කරන එක නම් බලන නාකිය මැරෙන්නෙත් නෑ දහක වෙන්නෙත් නෑ ඌට රජකම ගන්න. අනේ පියවසවල පස්සේ ඉතින් අපේ પરම්පරාවේ බුදුම ආඩම්බරයක් තියෙනවා. තාත්තා මැරෙන්න පුතාගේ පිපාරයි. සිංහ බාහුත් එමනේ. ඒතනේ પરම්පරාව පටන් ගන්න තියෙන්නේ. නංගිත් එක්ක ඉඳලා තමයි බබාලා හම්බුනේ. තාත්තා මරලා තමයි රජු උනේ කිව්ව තමයි සිංහ ලේ. ඒකේ සිංහල මේ මේ මහා වංශ ලියවිලාම තියෙනවා. ඒ තමයි පෝෂණය කරන අයගෙන් තමයි පරිස්සම් ලෝකේ හැම වෙලාවෙම මේ පෝෂණය කරන එක නම් තමයි ඒ පෝෂණය ලබන දෙයක් නාගේ විනාශ කරන්න උත්සාහ කරන නිසා කිසි කෙනෙකුගේ පෝෂණය බාර ගන්න උඹ හම්බ කරන කාපන් කිව්වොත් සදාතනික ප්‍රේමයක් තියෙන මොකද අපි දෙන්නම ෆයිට් කරන හැම වෙලාවෙම කීවරයක් ලබන්න පින්න පාතයක් ලබන්න සීනාසනයක් ලබන්න උඹ ළඟ තියෙන මට දීපන් කියලා එකක් නැහැ අපි ලොකු සංකීර්ණ කාලෙක ඉන්නවා සමාජතුරු කෙනේ සාමාන්‍ය නිකායෙම ඉඳලා තියෙන සල්ලි පාවිච්චි කරන හොඳ නැතිවක් දාන්න ඉතින් මේ ස්වාමීන් වහන්සේ විහාර කර්මාන්තර කියලා කොහොම හරි කරලා සල්ලි පොට්ටනේ හදලා තියාගෙන තියෙනවා කියන්නේ නැතු. කාටවත් කියන්නේ නැතු. අසාධ්‍ය ලෙඩක් ආවට පස්සේ ගෝලයාට කතා කරලා කිව්වලු මෙන්න මේ මල්ලේ රුපියල් 20000ක් තියෙනවා. කීවර විසින් ඉතින් උඹට කියන්නේ මම මේ ඉවර වෙන්න හදන්නේ ඊට පස්සේ අරගෙන මේ විහාර කර්මාන්ත කරපුවා අපේ પરම්පරාව ගල්ලි පාවිච්චි කරන්නේ නමුත් මම මේ කරපු වැඩි කැතයි ගේමට කැතයි නම් මම ඔබට කියනවා අනේ හාමුදුරුවෝ මැරුන්නේ නැතිලු අසලෙකුණා ඇදේ පුත්‍යයන්ට ගෝලයා ගිහලා බෙල්ල කපලා. බෙල්ල කපලා 20000 ගත්තා. දැන් ගෝලයාට මහානකමකුත් නැහැ, ගුරුවරයෙක් නැහැ. අර සල්ලි ටික නිසා දැන් මගේ බුදලිනේ දැන් තාත්තා <laughs> මැරුණ නැති එක විතරයි අප්සෙට් එක. මැරෙන වෙලාවේදී කියලා දෙයි. ඉතින් මේ වගේ අපි ළඟ මොනවා තියාන හිටියත් කිට්ටු අන්තයන් මැරෙනකම් බලන්නේ. ඒක නෑ සාමාන්‍ය අපි ගැන මුස්ලිම් මිනිස්සෙක් එහෙම කවදාකවත් හිතන්නේ හිතන්නේ දැන් ඌ දන්නේත් නෑ කවුරු ළඟ සල්ලි තියනවද කියලා ඌට දන්නේ නෑ. අපිට ගන්තිය අදින්නෙම කිට්ටුවන් අපේම පෝෂණය ලැබපු කෙනෙක්. නිසා කිසිම කෙනෙකුගේ පෝෂණයක් වගකීම් බාර ගන්න එපා. බාර ගත්ත ගමන් ඒ මනුස්සයාටත් අපහසුතාවයටපත් වෙනවා. තමනුත් අපහසුතාවයටපත් වෙනවා. මේක පැවිද්දෙන් තොරව කරන්න බෑ. ඊතරතරක ඉඳන්දී අපි හරිය ආඩම්බරයි. මේ අපේ දරුවා අපි ගැන හරියට අපේක්ෂාවෙන් ඉන්නේ මම ඉතින් කොහොම හරි හම්බ කරන්න එපායි කියලා මේ දරුවන් කෙරෙහි මේ දක්වන ගතිය හරියට මේ මේ ලිංග ලිංගික ක්‍රියාව කරන්න ඉස්සෙල්ලත් ඒ දරුවා අපේක්ෂා කරනවා. තන්නේ කර අහම්බයක් ඔය දරුවෝ කියන්නේ. එහෙම නැතිනම් ගියාත්මේ දරුවෝ ගැන ටික කල්පනා කරන්න බෑ මේ ආත්මේ. නිකමලවත් මතක තියෙනවා දන්නේ ගියාත්මෙත් මේ වගේම සැට් එකක් හිටියා උණ්ඩත් මේ අඩු ගන්න 10ක් 10ක්වත් දෙන්න ඕන කියලා මේ හම්බ කරන එක මොකක්වත් නැහැ. ඔය දරුවට තියෙන ආසාව කියලා කියන්නේ මේ ආත්මේ Taman අයියා වෙන්න තියෙන ආසාව. අපි පෝෂණය කරන පිරිසක් වැඩි කියලා කියන්නේ මම ලොක්කා. ඒකට වතුවල කියන කතාව තමයි ඔබ කාගෙන් කෑවත් මට තාත්තා කියපන් ඉච්චරයි මට ඕන. මහත් කියන්නේ ඉච්චර නිසරණ නින්දද්දී තෝ කාගෙන් කෑවත් කියලා මට මට තාත්තා කියනවා මට ඉච්චරයි. කන තැන මට හොයන්න බෑ. ඔයාලා කාපන්. හැබැයි මට තාත්තා තෝ කාගෙන් කෑවත් මට අප්පා කිය කියලා කියන්නේ දෙමලා. මොකද දෙමලා දන්නේ නැහැ තමන්ගේ ගෑනට හම්බෙන්න හැම ළමයාගම කාගෙන්ද කියලා දන්නේ නැහැ. ඌ. ගෙදර ළමයි ගොඩක් ඉන්නවා කන්න දෙන්නත් බෑ. උන්ගේ වත්තේ වැඩ කරලා හම්බ කරන කාපා. හැබැයි දකින්නකොට මට තාත්තා කියපන්. ඒ ඒ තමයි ඒක කෙලවර. ඒක තමයි මම පෝෂණය කරන පිරිසක් ඉන්නවා කියලා තියාගන්න එපා. ගෙපිලි වලින් යන්න. ලැබිච්ච පිළිවෙලට සලකනද අරක ඉස්සර කරන්නයි මේකට සේව කරන්නයි ගියාට පස්සේ තමයි ওই ප්‍රශ්න වැටෙන නිසා ඒ රජුරවන්ට එහෙම ඉඳලා කලකෙදින ඒ කලකිරීම වෙනවා මොකද රජුරවන්ට නිතර නිතර වෙනවා මේ රාජස්ත්‍රීය සම්පත්තිය නිසා අපිට වගේ ඒ වස්තු වල අඩුවක් නැහැනේ. ඊට පස්සේ නිවන් දැක්කට පස්සේ උදාන ගාතාවක් කියනවා. අනේ දෙයියන්ගේ නාමයට රසලෝලේ තියාගන්න එපා. අනේ දෙයියන්ගේ නාමයට පෝෂණය කරන පිරිසක් මට ඉන්නවා කියලා ආඩම්බර වෙන්න එපා. දෙයියන්ගේ නාමයට පිළිවෙල වරද්දලා ගන්න එපා. එන පිළිවෙලට යන්න අරින්න. ඉතින් ඒ ටික කියන්න පුළුවන් වෙන්නේ මේ අටුවචාන් වහන්සේලා සඳහන් කරන්නේ පසේ බුද්ධත්වයේ ලැබුණට පස්සේ. ඒක දැන් මේ රසගේදී ඉන්න අයට පේන තියෙන ටොක්ක්ක් යනවා. තමන් පෝෂණය කරන පිරිස ආඩම්බරයට ගන්න අයට පිටින තියෙන්නේ මේ ගිහි ගෙවල් වලට ඔය ගැලපෙන්නේ නැහැ. ඌව කියන්න දෙන්න එපා. ගෙවල් වලට සාමයට අසාධාරණයි හුහුනියන් කතා. ඌව කියන්න කැලේ ඉන්න හාමුදුරුවෝ ගිහලා අපිට කියන්න දෙන්න එපයි කියලා කියන ඒ නිසා අටුවාචාන් වහන්සේලා හිමීට මේක පැත්තකට කරලා අර සාමාන්‍යයෙන් ගියෝ සන්තෝෂ වෙන බණ ඉතරහට දාලා තියෙනවා. උත්වාසනාට අවාසනාට වුණ අර්ථකථන විදිහට මේවා මේ මේ ත්‍රිපිටකේ තියෙන නිසා අර වගේ අටුවා කතා තිබුණත් අපි අටුවා කතාවෙන් ස්වාධීනව මේකේ තියෙන දේ ගත්තොත් බහන ඉහලට යනකොට අනිවාර්යයෙන්ම අපේක්ෂා කරන්න කෙනාගේ රසගේදී අඩු වෙනවා. මේ මගෙන් මේ අය පෝෂණය වෙනවයි කියන එක බුරුම පන්දිස්වාංශ ලියලා තියෙනවා. ඔබ ප්‍රධාන කර්මස්ථානාචාර්යවරයෙක් වුණත් නිතර පිටිපස්සේ යන ගෝල පිරිසක් සිටිය යුතුම නැත. හිටියොත් කොක්ක. කිසමොතිතුමා කියලා තියෙනවා. ඔබ ගුරුවරයාට බැඳුනා නම් භාවනා කැඩුනා. ඔබ බැංගන් ගුරු උගන්වන දෙයට. මේ යා පිටිපස්සේ යන්න හදනවා නම් මොකකටවත් නෙවෙයි යන්න හදන්නේ ලාභ සත්කාරවලට. ඉතින් නිතරම හැව අහලපන්. හැව අහලහලා ඵලයක් කිසිම කෙනෙකුට බැඳීමක් ඇති කරන්න දෙන්න එපා. බැඳෙන්නත් එපා. පුළුවන් තරම් ඈතල ඉන්නකොට එතකොට ආධුනිකට හරිය වෙහෙසයි. ආධුනික හැම වෙලාවෙම වීර චරිතයක් ඉස්සරහින් කියන්නේ යන්නේ. පහන් කණුවක් ඉදිරියෙන් කියන්නේ යන්නේ. ඉතින් පහන් කණුවෙන් අනුකම්පා බලාපොරොත්තු වෙනවනේ. නමුත් ඒක පෙන්වන්නේ නැහැ අනුකම්පාව. මොකද පෙන්නපු ගමන් වරද්ද ගන්නවා. ඒ නිසා රාහුල කුමාරට බුදුරජාණන්සේ මොනම අනුකම්පාවක් දෙන්නේ නැහැ. කිව්වේ උදේට වැලි දෝතක් උඩ දාලා මෙච්චරක් මට වාද ලැබේවා කියලා නිහතමානී වෙනවා. අන්තිමට බුදුරජාණන්සේ පනවපු නීති නිසා සාමණේරයන්ට භික්ෂුන් එක්ක ජීවත් වෙන්න බෑ කියලා රෑ දෙකක් හිටියට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ කතා කරලා රාහුල බුදිය ගන්න තැනක් හොයාගන්න කියලා. කියනකොට රෑ වෙලා නිදාගන්න තැනක් නැහැ. පස්සේ ගිහිල්ලා වැසිකිලි කාමරේ බුදියා ගත්තා. රෑ බුදුරජාණන්සේ චාරිකා වඩනකම ස්ථාන්ට වැඩියා. එළ උදේ පාන්දර ගිහිල්ලා වැසිකිලි ගිහිල්ලා <coughs> කියනට ඇතුලේ <coughs> කිව්වා. ඉගෙන කවුද ඉන්නව ඇතුලේ. දොර අරගෙන එළියට ආවට පස්සේ මේ රාහුල මොකද නෑ මං ඊයරයි බුදියා ගත්තේ මේකේ. ඇයි ඒ? ඔබ වහන්සේ නීතියක් දාලා තියෙනවා සාමනීරයන්ට බුදියන්න බෑ කියලා. භික්ෂුන් වහන්සේලත් එක්ක භික්ෂුන් වහන්සේගේ ආවාසය ඉඩ නැහැ. මට ලොකු සාංශ කියන වෙලාව මෙච්චර ඉඩ දුන්නේ මම මෙතෙන්ට අනේ මගේ රත්තරන් පුතාට වෙච්ච දේ කියලා බුදුහාමුදුර රාහුල අල්ලන්න කිස් කරන්න ගියේ නෑ. ඇවිල්ලා මෙන්න මේකයි මේක වෙලා තියෙන්නේ නීති එච්චර බලන්න. එහෙම නොවුනනම් මේ මගේ පුතා එකම පුතා රජපතියා අනේ මූට මේ කරදර වෙයි කියලා එහෙම කතාවක් ඇත්තේ නැහැ. මගේ පෝෂණය වෙන්න එපා. පෙරම පාරලායි බුදුන්සේ සංඝය රැස් කළා මේ කාට හරි අහන්න ප්‍රශ්නයක් මොනවාද තියෙනවද? මම මේ ටටා කියන්න හදන්නේ යන්නයි හදන්නේ එක එක්කත් කතා නැහැ. ඊට පස්සේ මොකක්වත් නෙවෙයි අඩු ගානේ හැම එකම සෝවාන්. මං ගැන අපේක්ෂාව තියන්න එපා. මං උඹලා ගැන අපේක්ෂාවක් නැහැ. පැහැදිලිවම කියන. සංඝයාර කියනවා මං ගැන සංඝයාර ගැන කිසිම අපේක්ෂාවක් තියාගන්න එපා. මං උඹලා ගැන කිසිම අපේක්ෂාවක් නැහැ කියලා. ඉතින් අපේ අප්පච්චි ඉන්න කාලේ අපි දරුවෝ 11ක් අමුත්ත වැදගත් එක්ක ඒකට આવොත් අපිට එළියට යන්න තහනම්. අපච්චිත් එක විතරයි කතාව තියෙන්නේ. ඉතින් අපි තේ එකක් කන්න ළඟට ගියාම මහත්තු මේකනේ මට දරුවෝ 11ක් වෙනවා මට එකෙක් මරුණා කියලා ගානක් නැහැ. අර ඇතුලේ ඉන්න අපිට පත්තු සීට්ටු ලියලා ඉවරයි කොහොමඩක්වත්. දැන් ඉන්න එකම දරුවා නම් ඌ මැරුණොත් මොකද වෙන්නේ බලන්න අම්මලා තාත්තලා. ඌට කැස්සක් එන්න බලන්න. හිම්බිසාවක් එනකොට අම්මලා තාත්තලා මැරිලා. ඉතින් මට හිතෙනවා මේක අප්පච්චිගේ තියෙන කිසිම තේතක් අනුකම්පාවක් නැති ගතිය. හැබැයි කෝකටත් එකයි. අතපය කඩාගත්තට නෙලනවා ඊට වැඩිය තැනට තොවිට කණ්ඩ දෙනවාමදී වල ගායට ගිහ අතපය කඩා ගන්නවා හොන්තරටම ගහනවා ආයිස්පිතාලට ඵලයන් ෆස්ට් ඒඩ් ගෙනින් ඇල්කොහොල් ගෙනින් ඒ කතා නැහැ. ඔලියෙන් උඩ විතරක් තුවාලයක් වුණොත් රස්සාවටම ගිහින් අතරලා ගිහිල්ලා දෙනවා යන්නකම් එනකම් බයින්. උඹලට මේ තීනකට ගායටම තුවාල කරගන්න. ඉතින් අම්මා ඒ වෙලාවට අපේ පැත්ත ගන්නෙත් නෑ අප්පච්චි පැත්ත ගන්නෙත් නෑ ෂේප් එකේ ඉන්නවා මිසක් ආ. ඉතින් ඒක දැන් කිව්වොත් එහෙම දැන් හරි අමුතුයි. මොකද දරුවා පුතුම තාලෙට දෙමාපියන්ගේ නහස්ලනු දාගෙන තියෙන්නේ. කියන කියන තාලට නටවන දෙමාපියෝ හොඳටම දන්නවා දරුවා යන්නේ මොමග කියලා ඒත් උදව් කරනවා. මොකද මේ මෝඩ මෝඩ ආසාව නැත්තම් මගෙන් යැපෙනවා කියන මේ පෝෂණය. ඉතින් ඇත්තුන්ගේ තියනවා කියලා කියන්නේ ඒක ඇතින්නියක් වදපුවාම ඇතින්නිය 20කට කිරියනවා. අද රැළේන හැම ඇතින්ටම කිරියනවා. එතකොට අර පැටියා හැම එකන ළඟට වෙන ඌට දන්නේ නැහැ කෝක ධම්ම කොයි ගෙදෙට ගියා කන්න පුළුවන් ගමක ගමක ජීවත් වෙලා බලන්න කොයි ගෙදෙට ගියත් බත් කරන වෙලාවට ගෙටකොට වුණොත් අයිගේ ප්‍රශ්නයක් නැහැ මේ ඌගේ මන අපේ මන අපේ නන බත් තිර බෙදන කාපා දැන් එහෙම නැහනේ කොළඹෙන් එනවා කිව්වොත් එහෙම තුන් දෙනාද එහෙනම් තෝරමාළු කෑලි දෙකමයි තුන් දෙනා නම් තුනයි ඌ යන්නේ එකෙත් දෙකක් බෙදාගත්තොත් එක්ස්කියුස් කරලා බෙදා ගන්න ඕනේ. තව මාළු කැල්ලක් බෙදා ගන්නද අයිතිකාරයෙන් අහලා බෙදා ගන්න. අරකේ කොස් බිව්වපුවාම කන්දක් කොට ගහලා තිනවා ඇති වෙන්න කාපන්. මඤ්ඤොක් හදලා තිනවා ඇති වෙන්න කාපන්. ඔන්න මැල්ල කොළ ටිකක් බැදලා තිනවා. ඔබට ඇති වෙන්න කාපන් අහන්න ඕන තව කොළයක් බෙදා ගන්න කියලා. පෝෂණය වෙන්නම් කියලා ඒක අපේක්ෂාවක්. ඒ තියෙන ඒ සුන්දරත්වය අපේ සිංහලයා ගාව තිබිච්ච ඒ පැරණි ගති අපිට පේන්නේ මේ බොල් ගති, මෝඩ ගති, දියුණු නැති ගති මේ සමාජ ජීවිත. මේක රජුණන් හොඳටම තේරෙනවා. ඒ නිසා රජවරු අතහැරලා ගිය කතාවල් තමයි මේකේ හිතාස මේ නිදාන කතාවට තියෙන්නේ රජුරු ඊට පස්සේ කිව්වට අහන්නේ දැන් එක්ක රජුරු සෝවාන් ප්‍රතිබුදු වෙච්ච නිසා මිනිසු ගණන් ගන්නවා. ඒ නැත්නම් රජ වෙච්ච නිසා ගණන් ගන්නවා. රජුරු කියන්නේ මොකද්ද? මම ඇති වෙන්න රසලෝලේ දිගේ ගියා ඒක ඉවරයක් කරන්න බෑ රසලෝලේ අතෑරියා බුදු වුණා. ඒක උඹලට තියෙන දුක් අතාරින්න ඕන නම් මේ දුන්නු දෙයක් කා කපුවා තෝපන රැක ගම් කපුවා කියලා ලැබිච්ච දෙයක් කාලා පණරක් ගන්න හදන මිසක්ක ඕවගේ ಜಾති රස ආගම් ભેද උතවන්න ගත්තොත් ඒ මනුස්සයාට යෝගාවචරයක් වෙන්න බෑ බාලදක්ෂයෙක් වෙන්න බෑ හැඩ ගැහෙන්න බෑ ඉතින් මේ හැම එකකෙම තියෙන Taman Taman ස්වාධීන විදිහයි කිසිසේත්ම සමග වාසය කරන කට්ටියත් එක්ක ඇලි ගලි වාසයක් නැහැ එයා නැහැනේ වෙන කෙනෙක් ඉතින් දෙයි සබහා ධර්මෙ නෙයි ගියයි කියලා ප්‍රශ්නකුත් නැහැ ආවයි කියලා ප්‍රශ්නකුත් අන්නේ ඒ ගතිය සතියේ චෛතසිකයක් විදිහට අනිවාර්යයෙන්ම ලියවිලා තියෙනවා. අනෙක් කිසිම චෛතසිකයක නෑ. සද්ධාව කිව්වොත් මනාපමනාව කියනවා. විවිධය කිව්වොත් සතිය සමාධිය කිව්වොත් ප්‍රඥාව ඒකේ ಜಾති ભેදවාල් කියන සතිය විතරයි නැති. ඒ නිසා මම දකින්නේ මේ ඒකචාරී ජීවිතේ සහ සතිය අතර තියෙන මේ වර්තමාන මොහොතේ ජීවත් වීම. ඒ නිසා නිදානේ තද බල බලපෑමක් නැහැ. ඒ නිසා මේ නිදාන කතාව කොහොමනක්වත් ත්‍රිපිටකයි දෙකක් නෙවෙයි. ඒක පසුකාලීන අටුවාචාන් වහන්සේලා අවුරුදු 1000කට විතර පස්සේ ආපු කට කතාවෙන් මේ ගාථාවට පසුබිම සකස් කරලා දීලා තිනවා. ගැලපෙන්නත් පුළුවන් නොගැලපෙන්නත් පුළුවන්. කියලා බලන්න මේ ජාතක 457ක් තියෙනවා. 557 547ක් තියෙනවා. ඒකේ එකම ගාතාව ජාතක 7-8ක් තියෙන එකම නිදාන කතාව කියවන කියවන යනකොට පේනවා මේ ගාන හදන්න මේ ෆිලර්ස් දාලා පොටි දාලා කපලා හදලා තියුණාට මේක මතු පිට එච්චර සුමුදු නැහැ. අතනින් මෙතනින් කැලි දාලා තියෙනවා එකම නිදාන කතාව. පෙර දවසක බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කරන කාලේ මෙහෙම වුණා මෙහෙම වුණා බුදුහාමර මෙහෙම කිව්වා. ඒක බලනකොට මීට ඉස්සර හතරකට පහර ඉස්සලත් ඒකමයි තියෙන්නේ. ඉතින් ඒකට පේන්න තියෙනවා මේ ජාතක චාතුන් වහන්සේලා ඌණ පූර්ණයක් කරන්න හදලා තියෙන්නේ. සමහරව හරි අර්ථවත්. සමහරව එහෙම එහෙම කරකට නම් මම මේක පිළිසුදු කරගන්න යනවා කියන්නේ දැන් මම පිළිසුදු කරගන්න මම දැනගන්න කාරණා තියෙනවා ඒකට කපිටන් සූත්‍රයේදී අර පටන් ගන්න වෙන සංසග්ගය සසලවන්තිනේ කියලා තියෙන සංසර්ගයේ තුලමයි දුක තියෙන්නේ කියන එක ඒක විස්තර ගන්නවා වගේ තමයි වෙන්නේ යන්නේ ගාතත් ඔක්කොම කියන කෙනෙකුට ඒකේ ඒකට පසු වරන් ටිකක් වගේ තමයි සැටකන දේශනා කරනවා කියන්නේ කියලා තේනවා මම කියන්නේ තමයි දැන් මේ කායගත සතිය තුල එහෙම නැත්නම් කයි හිතපවතින චිත්තක්ෂණය තුල නම් තුල තමයි මොන්නේ ඒකෝචරේ කියන ගතිය 100%ක්ම තියෙනවා තියෙනවා තියෙන්නේ කායගත සති තුල තියෙනවා ඒ චිත්තක්ෂණ තුල. එතකොට මම මම හන්නේ එතකොට මේ කයින් පස්සනාව සතර සතිපට්ඨානය තුල සතර සතිපට්ඨානය තුලදී ඔය ටික කියන කියනවා. මම ඊට ඊට අමතරව දැන් අනුසුති භාවනාවලදී එහෙම නැත්නම් සමාධි භාවනාවලදී ඔය ඒකෝචරයේ කන්දිශානේ කක්කෝ කියන ඒක තුන ඉන්න පුළුවන් දෙ. ඒකට මම අර කියපු විදිහට ඒකේ අනිපාර්ණයක් තියෙනවා නම් ඒක ආංශික වශයෙන් පිරනවා. දානෙන් ආංශික වශයෙන් පිරීමක් කරනවා. සීලෙන් ආංශික වශයෙන් පිරීමක් කරනවා. සමාධියෙන් ආන්තික වශයෙන් පිරීමක් කරන්න කියන්නේ. නැති ලෝකේ එහෙම හරි ලොකු දෙයක්. විපස්සනාවේ තමයි පොටි ගාලා කපලා ෆිනිෂ් එක දෙන්නේ. ඔක්කොම ඉවර කරන්නේ. ඒ වගේ බලනකොට සතියයි ඔය විපස්සනාවයි නැත්නම් මේ වර්තමාන මොහොතයි පුදුම ලේනකමක් මොකද අපි තියෙන හරියක් ලෝකේ තියෙන කෙලෙස් කියලා හිතනද බැඳෙනවා නම් බැඳෙනවා කියන්නේ කෙලෙස් එක. ගැලවෙනවා නම් ගැලවෙනවා කියන්නේ කෙලෙස් එක. ඒ නිසා පුළුවන් තරම් ගැලවිලා ඉන්න එක ලාභයි තියෙන හරියක් කෙලෙස් නිසා. ඉතින් ඒක තේරුම් ගන්න අමාරුනේ අපි ලෝකේ ප්‍රාර්ථනා කරන જાතියක් නේ. ලොකුවෙන් ඉඳන් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා. ලොකු ලොකු කුට්ටි කඩා ගන්න හදනකොට අපි මේ රැස් කරන්නේ කෙලස් බව දන්නේ නැතුව රැස් වෙන රැස් වෙන ආතතිය වැඩි වෙනකොට තමයි තේරෙන්නේ මේ මොනවද මේ වෙලා තියෙන්නේ මේ හම්බ කරගන්න හැම දෙයකින්ම කෙලස් මේ ආතතිය. ඊට කියන ආතතිය කියන්නේ කෙලස් කියපා. කෙලස් කියලා කියනවා සංසග්ගේ. සංසග්ගේ වැඩි කරගන්න තරමට කෙලස් වෙනවා. ආතතිය වැඩි. නිකමට පරිේශන මට්ටමේ මේක පැයකට විතර පැත්ත කරලා බලපන්. ආතතිය නැහැ. කෙලස් නැහැ. ඒකට මේ ඉස්තෝදාන ආලා බඩ විරේ කරලා යන්න ඕනේ නැහැ. දැන් පැයකට විතර පැත්ත කරලා ඉඳලා බලපන්. කෙලස් නැහැ. ඊට බුදුරජාණන්සේ මේ ෆිසික්ස් එකක් දීලා විකල්පයක් දීලායි කියන්නේ ආ එහෙමනම් ඊට පස්සේ ওই පැය නෙමෙයි හැමදාම ওই පැය කරපන්. පැය කමාරක් කරපන්. දෙකක් කරපන්. බලපන් උඹ මං කියපු දේ බොරු කරන්න පුළුවන්ද කියලා. බොරු කරන්න බෑ. ඒ නිසා පුංචි එකක් පෙන්නනවා පරිපූර්ණත්වයෙන් පෙන්නන ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. නිවනම නෙවෙයි මේ තදංග ඒ ඒ චිත්තක්ෂණේ නිවන පෙන්නනවා. හැබැයි ගොරකයාට තේරෙන්නේ නැහැ ඒක. ඌට පේන්නේ තොටතනේ වුණා, කොට වුණා, පාළු වුණායි කියලා. ඉතින් ඒකට එයාට පේන තියෙන්නේ භාවනා කරනකොට හරි තනිකන් දෝෂ කිසියම් හාවුහරණක් නැහැ. රහෙන් තල්ලු කරා වගේ පාළු වුණා, කොට වුණා වගේ දැනෙන. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ලොකුම ලාභේ අසත්පුරුෂයාට පේන්නේ අනේ වෙන තැනකට ගිහිල්ලා ෂේප් වෙලා ඉන්න ඕනේ මෙතන නම් හරි පාළුයි හරි කම්මැලි හරි නීරසයි කියලා ඒ අය ගැන බුදුරජාණන්සේ එච්චරම චිත්ත පීඩා ගන්න. ඒ කියයි තාම මෝරලා නැදි. ඒගොල්ලන්ට සංසාරේ අත්දැකීම් නැදි. අනේ ඥානෙ නැදි. ඒ නිසා මේ දුන්න තෑග්ග පිළිගන්න කැමති. ඒ නිසා සතෝ බික්කු සාතසාගතෝ කියලා තියෙනවා. සතිමත් වෙලා සතිය පිළිබඳව සතුටු වෙන්න ඕනේ. සතිය වෙන එකක් සතිය පිළිබඳ සතුටු වීම වෙන එකක්. සතිය ලැබුණාට පස්සේ කම්මැලිකම පාලුකම කියලා ඕනේ තරම් වැටෙන්න ඉඳී තියෙනවා. ඒ මනසේ ඉක්මනටම යනවා ආය සංසර්ගයට. සතිය ලැබිලා සතියට ආඩම්බර වෙන එක විමුක්තන්ති විමුක්ත මිති ඥානං හොති. විමුක්තිය ලැබුණාට පස්සේ මට මේ විමුක්තිය ලැබුණේ කියන ඥාණය ලැබුණ නැත්නම් Taman ඒ ලැබිච්ච විමුක්තිය කාසිකාබාසිනිය කරන්න කටයුතු කරනවා. යකුඩල්ල කොටේ උඩ තිබ්බා වගේ. ඌරා පිරිසුදු තැනක තිබ්බා. ඌරා පිරිසුදු තැනක ඉඳලා හරියන්නේ නැහැ. ඌට යන්න ඕනේ කක්කවලකට තමයි. උඩල්ලට පිරිසුදු තැනක ඉන්න බෑ. ඌට යන්නේ තෙතමනේට තමයි, අඳුරට තමයි. ඒ වගේ නැතිකම නෙවෙයි තියෙන්නේ. ලැබලත් නැතිකමක් නෙවෙයි තියෙන්නේ. සමාදම් වෙන්න දන්නේ ඒක ඒක වටිනාදී බව දන්න. ඉතින් ඒකට පුදුරෙන්නාසේ ආදර්ශයකට පහන් කරනවා වගේ පෙනිනවා. මම මේක අගය කරනවා. මම ඒකල ලෝකේ සියල්ල දන්න කෙනෙක් වශයෙන් ප්‍රකාශ කරනවා. මම උඹලටත් කියනවා. පුළුවන් නම් ওই තියෙන සම්බන්ධකම් අතහැරපන්. අතහරින්න අතහරින්න දුක් අතහැරෙනවා. අතහරින්න අතහරින්න තකතිරුවන් අතහැරෙනවා. තනියම ඉන්න පුළුවන්. මෙන්න මං ඉන්නවා කියලා පහන් කනුවක් වගේ පෙන්වනවා. මේකෙන් ආගමක් හදාගත්තට පස්සේ විනාශයි. විනාශයි. ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම එකතු වෙලා එකට ගීතිකා ගායමු, එකට පෙර ගහමු, එකට පොඩි දාමු. ඒකෝර කොච්චර ලස්සනද කියලා චුපුත්‍රජානනාත් මේ කාලේ හිටියනම් මොනවා කරයිද එක්ක ඊදී නසගනින්ද කියලා හිතන්නත් බෑ. මේ මේ කෝල මේ මේ කෝල මේ දැන් බුදුහාමුදුර ඕක කිව්වොත් එහෙම බර ගහනක් ලොකු ආහඳුරුන්ට බඩට වදිනවනේ. ඉතින් හරි අකුසලයක් නේ සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුදෙනාන්සේ නෑවිත් ඉන්නේ බෑ. දැන් ඉන්න බුදුහාමුදුරුවොත් බලන්න බස් වෝල්ට් එකට ගාවට ඇවිල්ලානේ පාරයිනේ ඉන්නේ දැන්. යන්න ලෑස්තිලා ඉන්නේ දැන්. ඉතර බුදුහාමුදුරුවෝ කැලේ ආරණ්‍යක බුදු කියලා දැන් පාරයිනේ තමයි බුදුහාමුදුරුවෝ ඉන්නේ. මේ ඊගා බස් එක එනකන් ඉන්නේ. යන්න ලෑස්ති වෙලා මොකද දැන් ඇති හිතිය ඇති මොකද දෙන දෙන දේෙන් වවාගෙන කණ්ඩායි ඝණයා කරේ යරෙන්ඩයි කුලයා කරේ යරෙන්ඩයි අපේ මන අපේ තියෙන්නේ. එතකොට අර බුදුබණ නිකන් මේ අකාලයට අයාලයට යනවා. හැබැයි ඒකෙදි කාටවත් දොස් කියන්න බෑ මම විතරයි බලන්න තියෙන්නේ. Taman ගැන හොතන්න පුළුවන් නම් ඔය මොන මොන જાති කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. Taman කරන දේ ගියොත් වරදින්නේ නැහැ. ඒක ගම්පලේ අම්බලේ ගඩ බලගන්න එකයි තියෙන්නේ. සංසග්ගජාතස්ස බවස්ති භවන්ති ස්නේහා මොකද කියලාද මේක දැන් දුක් දැන් ඔය දේ කටපාඩම් කරගෙන තියෙන ඔය ටික ටික ටික ටික කටපාඩම් කරගෙන කටපාඩම් කරලා ඉවරලා ඕකම පත්තිදුක ලියලා ඉනී ගහගෙන හිටියාම හරි. කැපරි වලට වෙඩි තියෙන වෙලාවේ විනේ තිබිලා තියෙන ධම්මපද ගාත තුනක් නේ. සුද්ධ දිගහැරලා බලනකොට තල්පත් තිරු කකුල තියෙන බන්නේ යතුරක් තිබුණෙත් නැහැ රත්තරන් සූර්යයක් තිබුණෙත් නැහැ බූදලයක් තිබුණෙත් නැහැ තල්පත් තිරුව විතරයි තිබුණේ. ඒ මොනස කරපු හරිය කෙරුවේ මේ ජාතියට මිසක් මිනිහා නිතරම අර ධම්මපද ගාතාව තමයි කිය කිය ඉඳලා තියෙන්නේ. ඉතින් හැම වෙලාවෙම මයි ළඟ තිබුණේ ඕකේ මේ දෙවන්නේක් එක්ක ඉන්න බෑ. ගහක් වගේ අතු අතර ඉදී යදෙන්න තැනක් හොයාගනි. වැවෙන්න තැනක් හොයාගනි. තනියියා. ඒ තමයි මගේ රසාව ගන්න කාලේ බෝඩ් එකේ මම මේ දොරේ ගහලා තිබුණේ ඉතින් මයිලන්ට ආපු එකෙක් කිව්වා මේ උඹ ඔය තනි වුණාට ටික කාලයක් යනකොට දෙක වෙයි. කොහොම යන්කෝ කියලා. ඉතින් මං කව බලාන හිටපල්ලා දෙක වෙනකන් දෙක උනේ නැහැ. හරියට මොකද මං හරි කාර්ය බහුල කල ගත කරන ජීවිතයක් ගත කරන නිසා ඕන කෙනෙක් හිතන මේ දැන් අහුවේ දැන් අහුවේ කියලා. ඒකේ කියලා තියුනේ සෙනඟක් එක්ක හිටියොත් කොයි වෙලාවෙත් ආමන්ත්‍රණ. ආමතනා හොති සහාය මැදේ ගමනේ ථානේ නිපන්නේ චාරිකාය. තේරිතම් පෙක්කමානෝ ඒකෝචරේ කග්ග විසානකව සෙනගක් එක්ක හිතුව නිදානින් දැද්දිත් කතා කරනවා. වැසිකිලින් දැද්දිත් කතා කරනවා. කනකොටත් කතා කරනවා. හිටගෙන ඉනකොටත් කතා කරනවා. සක්මන් කරනකොටත් කතා කරනවා. ඒ නිසා උතුම් සුවයිදී භාවයේ කල්පනා කරලා සිරගෙන් වෙන්නේ. ඒකම නිවන. එහෙම නැත්නම් මේ උයාගත්ත බත කන්න නැහැ. පොඩ්ඩකට පොඩ්ඩක් හම්බ වෙන්න බැරිද කියලා අහනවා ඇවිල්ලා. ඇත්ත තමයි ඒ මනසයි ඉන්නේ බොහොම උද්වේග කර තැනක. ඒ සෙනඟක් ඒ නොවේ නම් ඉන්නේ ව්‍යාග්‍රව වට වෙච්ච තැනක නම් පිසාචෝ වට වෙච්ච තැන නම් යක්කෝ වට වෙච්ච තැන නම් මොකෙක්ද ප්‍රශ්න නැහැ මොකද ව්‍යාග්‍රෙන්ගේ පේතයන්ගෙන් ඔය ප්‍රශ්නේ ඉන්නේ උන් ගහනකොට ගහන්නේ කතා කරලා නෙවෙයි මේ අපේ කට්ටිය කතා කරලා නේ ගහන්නේ ඒ නිසා සෙනගත් එක්ක නැතුව තනිකර ජීවිතයක් ගත කරන්න පේරෙත් එක්ක හරි කවුරක්වත් නැත්තම් ආ නඩුවනේ කායි විවේකේ තියෙනවා ඒක බැලූ බැලමට පේන තියෙන්නේ අකරුණාවන්ත නැත්නම් සෙනකට තරහක් වගේ. දැන් සෙනකට තරහක් නෙවෙයි හුදේකලාවට කැමැත්ත. ඒ දෙක දෙකක්. හුදේකලාවට කැමැත්ත කියන එකයි සෙනකට තරහයි කියන එක දෙකක්. ඒ නිසා පුළුවන් තරම් බලන්න සෙනගත් එක්ක ඉන්න ඒ සෙනග වෙන්නේ උපරිම කාලය දෙනකල කියන්නේ හරි ඕගොල්ලෝ වැඩි ඉවර ආයෙන්න එපාම ආවම්බිලා. එච්චරයි වගේ ගනුදෙනු. මම මේ උපරිම සේවය කරන්නේ මොකටද? මේ මම පැත්තකට උනලා පස්සේ ආයෙන්න එපා පිටිපස්සේ. ඔය බැල්ලියෝ පැටලෙන කිරි දීලි වරලා වෙනදාට ගිල්ලන්නේ පුජිමේ. ආය යන්නේ නැහැ පැටවුන්ට ඒ ඒ ඒ දාන කොටුවේ යන්න බෑ නේද. ඒක දාන්නේ පැටව එතන. ඉතින් මුල් කාලේ දවස් තුනම එතන ලැගලා උණුසුමක් දීලා කන්නක් දීලා බොණ්ඩක් දීලා අරුම් මැරෙනකම් කෑ ගහනවා. බැල්ලි පුතියන්නේ වෙනතන. බැල්ලිට තියෙන කැක්කෝ නම බැල්ලි ගන්නවා මේ දරුවෝ පුරුදු වෙන්න උන්ගේ. උන් ඊට පස්සේ උන් තුන් දෙනාට බැඳලා. පැටව තුන් දෙනා උන් තුන් දෙනාට බැඳලා. අම්මා නැහැ. එකිනෙකාගේ උණුසුම් පතා ගන්නවා. ටික කාලයක් ගිහලා වෙලා කියලා දීලා ආය යනවා. දැකලා තියෙනවද තන්නේ කිරි උරද්දි පැනෙන හැටි. පැට උගහලා දාලා පැනලා යනවා. ආනේ ඒකත් තියෙන්න ඕනේ පැටව හදලා. එහෙනම් ඒ ධම්මපදේ ගරිමේ කියන දෙකේ මම කියන්නේ දැන් මේ මම හුඟක් විතර මම බලන සමහර පොත් හුඟක් ඒවා තියෙනවා. ඇත්තටම හරි මේ ත්‍රිපිටකේ මම කියන්නේ මම කියන්නේ මේ ත්‍රිපිටකේ දැනගත්ත පමණින් ඒකෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි කියන එක මොකද මම වර්තමානයේ පොත් කියවනකොට මුලදී මම කරන දේ තමයි සත්‍යනාථගේ දේශනා තියෙන ටික කියවන කියවන යනවා ඒ ඒ කියන කරුණ. මේ නගති පොතක් කියවා ඒක ඇත්තටම චිත්ත විවේකයට උපදි විවේකයට සුදුන කාරණා පහ බොහොම ගැඹුරට ඉස්සරහන්සේ හොඳට මේ ත්‍රිපිටකයේ තියෙනවා පෙළගසල් පෙළගසල් සෑහෙන පොත් ප්‍රමාණය කියවලා තියෙනවා පේනවා. හොඳට පෙළගසල් පෙළගසල් පෙළගසල් ඒක හරිය වටිනවා ඒක. කියන්නේ කියන්නේ කියලා අවසාන ඡේදය කියලා තියෙනවා. ඒ හින්දා දැන් ඉන්න වික්ෂුන් වහන්සේලාගේ අපේ ආකල්ප වෙනස් වෙන්න ඕනේ, ඊට වඩා සමාජ සීලෙන්න ඕනේ. ඉතින් කියලා අර කියපු ඔක්කොම ටික නාස්තිකල් දාලා එතකොට තේරෙනවා මේ සානන්සේ ත්‍රිපිටකය කියන්නේ නෑ. බෑ කට්ටේද දන්නේ නැහැ. කට්ටියත් එහෙම කරන සම්පූර්ණ විවේචන කතා කරලා ආ දවස් ධර්ම සාකච්ඡා තියෙන කට්ටිය වෙන්නකෝ කියනවා. මේක තමයි මම කියන්නේ ඒකට ප්‍රධානමසේ ඒකී පිළිබඳ කිසිම දැනුමක් කිසිම ප්‍රොජෙක්ට් කරන්නේ නෑ. ඔයාට තේරෙන්නේ නෑ. ඔයාට තේරෙන්නේ නෑ. මේ කට්ටිය එහෙම සම්පූර්ණ ගත කරන ගමන් ඊට ඕන වෙලාවක කට්ටිය ඉන්න ප්‍රශ්නයක් නෑ. කියලා නිකන් විවෘත ආර්ධනාවක් දෙනවා. එතකොට එන මිනිහා වල තැගි මොට්ටයි කියන්නේ. ඒ හැම වෙලාවෙදීම සම්පූර්ණ තීරේ දීලා විස්තර කරලා ඊට විරුද්ධ ධර්මයකට පෙනී හිටිනවා නිකන් බලන්නත් ඒක. ඒක ඔය කට්ටියට අහුවේ නෑ. ඒවා සංඝ ගැට කියලා කියන්නේ. ඒවා වෙනම ඔය ගියන්න අහුවෙන දෙල්ලන්න නෙමෙයි. ඔයගොල්ලෝ ඒ උනේ සිවුරු අරපු උන් ගාව තියෙනවා ඒක. මම උන් ගාව ඇති තමයි මම සිවුරු අරපුගේ. ඒක දාන සංඝ ගැට දන්නවා සිවුරු සිවුරු දාපු සිවුරු දාපු නැති එක ඔයගොල්ලෝ PhD හතක් කරන්ඩ මැට්ටෝ. තාම ගොරකයෝ. තාම තිත්තරලවත් නැහැ පිටින් යන්නේ. සංඝයා විතර එක දවසක් ඉඳලා සිවුරු අරින්න බලන්න ඒක අම්මගේ නායෙන් රිංගලා මේ මේ මේ පැත්තට පෙන්නුව ගැහුවා මේ පැත්තට ගැටේ ඉවරයි. ආයේ මොකාටවත් අල්ලන්න බෑ. නිකන් මෙහෙන් යන්න වගේ දඟල මේ පැත්තෙන් ගිහිල්ලත් ඉවරයි. ඒව අන්තිම ඒ ඒ ගැට ඔය කට්ටියට තාම බබලට ඒව බැර වැඩි. බැර වැඩි. සංඝයට කියන අමුතුම જાති. දේශපාලනච්චු අරු මේ ඔක්කොම මුල්ලේ. සංඝයා ගැහුවොත් ගැටයක් එහෙම ලංකා දේශපාලනේ කියන එක සංඝයා අත තියලා තියෙන්නේ දැන්. අය මොන જાතිව කාටවත් මොකද? ජාත්‍යන්තර නෙවෙයි ආර්ථිකය නෙවෙයි මොනවා ගියත්. ගැහුවොත් ඒ පැත්තට එහෙම පුළුවන් නම් කම බැරි නම් කම ගන්න. යන්නේත් නැහැ. යන්නේ නැහැ. හැබැයි නෑ වගේ ඉන්න අකුලගෙන ඉන්නේ. ළඟට වරෙන්කෝ. දුන්නොත් එහෙම අය අය ඔවුස්සන්නේ නැහැ. ඉතින් පරිස්සම් වෙන්න බුදුරජාණන් කියලා දෙනවා සිල්ලන්ත භික්ෂුවයි, සර්පයයි ගින්දරයි රජපතිය ඒක දෙල්ලම් කරන්න එපා. ඔය ගහන සින්දුව නෙවෙයි යට තියෙන්නේ. චපලකමක් තියෙනවා. සාසනික පැත්තෙමුත් ඒක පාවිච්චි කරනවා. මුදුවට සමාජශීලීව ගත කරනවා. ගත කරාට හුදු විවේකයෙන් වැඩ කරනවා. මට හුදු විවේකයෙන් වැඩ කරනවා සමාජශීලී බවක් අනුමත කරනවා වගේ වෙන්නවා. ඒ ඒ ඇම්බිගියුටි එක ඒ විවිධත්වය සාසනය තුල අනිවාර්යයි. පේන්නේ චපලකමක් වාගේ. හැබැයි එයා දන්නවා ඒ තුල ඇති වෙන ඉඩ තුල ගමන යන්නේ. නැතුව මේ මේ දියටින් ඉඳලා ගෙනියන්න දන්නේ නැතුව මොන විපස්සනාවක්ද? කහනකොට මම ඔය තුන් දෙනාටම කිව්වා. දායකයාට කිව්වා, ආකිටෙක්ට් කිව්වා, නම් නිසන් තමරන්ති ආමරණ කිව්වා. කරලා බලපන් මට තියෙන මේක පරිේශන මට්ටමක්. මේක වෙලා තියෙනවා. ඊට පස්සේ මම ටිකක් දුරට හසුරුවුවා. හඳුලා ගැවට පස්සේ බලන්න දැන් මොකද කියලා ජනදාස මට අවිල වන්දනා කරනවා. මේකට දායකෙක් ඉන්නවා සහ ආකිටෙක් කෙනෙක් ඉන්නවා සහ සල්ලි දෙන සන්ත වැඩේ වෙයි. පල්ලෙට දායකෙක් ඉන්නවා සන්ත ආකිටෙක් කෙනෙක් ඉන්නවා වැඩේ වෙයි. මට කියන්නත් හදලා මොකද නැති මොකට යන්න හදන කියන්නේ ඵලයන් කියලා වේරකට කතා කරලා මූත් කියන්නේ බා ස්වාමීන් වහන්සේ කියන දෙයක් කියන්නේ නැහැ කියලා නේ ගියේ. ඒක ආපි ලස්සරයි ඔය මේ ඔකට හිතන්නේ උකට මේ දේශපාලනේ ඡන්දයට යන්න ඕන කියලා. මොකක්වත් ඕනේ මේක ඇතුලේ ඉන්න. ලෝකයක්ම තියෙනවා. සම්පූර්ණ ලෝකේ තියෙනවා. මොකද අපේ මනස තුල ඔය ඔක්කොම ශතකන් ටික තියෙනවා. ජඩගන් ඒක ප්‍රසිද්ධ කරගන්නවා. ඒක කොට ඉවරයි. ඒක අය වසංගඩ දෙයක් නෑ. ඒ කායික කිල්ලෝට දුණු තියෙනවා. වසංගවුවොත් තමයි ඔය මගේ වෙන්නේ. වසංගන්නේ නෑ ඔය විඥානෙම තමයි ළඟත් තියෙන්නේ. ඔයාගේ වැඩේම ඔය ගන්ති ගහන එක තමයි, ගැට අදින එක තමයි. ඉතින් ඒක ප්‍රසිද්ධිය කිව්වහම මයිත් එක වැඩ කරනකොට පරිසංගල වැඩ කරපන්. මොකද මටවත් මේ ආයු ෂුවර් නෑ. <laughs> වසංගල හිටපන් කියලා. ප්‍රශ්නේ නෑ. බොරුව නෑ. ඒකේ සාමාන්‍ය මේ භාවනා කරපු දෙයක් කෙනෙක් කියන්න බෑ. හිතනවා මේ මිනිස්සු චපල මිනිස්සු කියලා. නෑ චපල නෙවෙයි හිත කියන්නේ චපල දෙයක්. ඡන්දනං චපලං චිත්තං. මේ කාටද හිතක් නැත්තේ? ඒකේ ස්පන්දන වෙන සුළු චපලයි. ඉතින් ඕක කිව්වා කියලා මොකක්ද කියන්නේ? ඕක නැතු නෑ නෑ මගේ හිත නම් කවදාකවත් හෙල්ලෙන්නේ නෑ. නොසැලෙන මනසක් මට තියෙන කිසිම චපලකමක් නෑ. බොහෝ ඒකක් පරිස්සම් වෙන්න සර්පේකට වැඩි විසයි. මේ කතා කරන්න පුළුවන් එක තමයි අපේ සම්බ්‍රක්මචාරිකම. ඒක නිසා මම හිතනවා මම සෑහෙන කර්ම ඉගෙන ගත්තයි කියලා ඔය දම්බරන් තිබීම. මොකද ඉවරයක් කෙරුවේ නැහැ අපි දැන් අවුරුදු 20 ගානක් එක දිගට යනවනේ ඕගොල්ලෝ දන්නේ බොහොම ටිකනේ. දෙන්න එකට පැවිදි වුණේ පොඩ්ඩක් පහුවෙලා උපසම්පදා වුණේ එකට. ජීවත් වුණ හැම වෙලාවෙම මතවාද දෙකක්. හැබැයි කවදාකවත් අපි ගහ බල ගන්න යන්නේ නැහැ. රණ්ඩු වෙනවා, රාළු වෙනවා, ආය යනවා. ඒ ඒ පණිවිඩය කාටවත් කාටවත් මට උගන්වන්න බෑ ඒ තරම් ඒ අපි ලබාපුවාන් ඇටි මේ මෙල්බන් බෑ කිව්ව උඹලා දෙන්න ගියාත්ම බැඳලා ඉඳදී කියලා. ඇත්තනේ කතාව ඉතින් ඒ බැඳපු දෙන්නගේ විරුද්ධ පක්ෂයයි මේ නායකයා දෙන්න එකපත් ඇවිල්ලා නිකන්නේ. පහුල් කරනවා කියන්නේ ඕකනේ. ප්‍රශ්නේ දිනේ කෝකද ගෑණි කෝකද මිනිහා කියලා හඳ බෑ බැඳලා හිටලා තියෙන එක නම් ඇත්ත කතාව. ඉතින් මම දන්නේ ඔයගොල්ලන්ට ඒ ජොලිය නෑ මොකද ඔයගොල්ලෝ සර්ව සුභවාදයක් බලාපොරොත්තු වෙනවා සාසනික කවදාවත් නැහැ. මේ කියන අච්චාරියේ වාසිය ලබා ගන්න යන්නේ ආගත්තට. ඒකට යන්න වාසිය ලබා ගන්න එහා පැත්තේ ඔය එකක්වත් අල්ලන්නේ නැහැ. කොහොම එකක්වත් අල්ලන්නේ නැහැ. හැබැයි හැම එකෙම වාසිය ලබා ගන්න ඒ කියන්නේ යොන්සෝමනස්කාරය ගන්න යන්න ඉස්සරහ. එකක්වත් වග වෙන්නත් එපා. එතකොට පුදුමාකාර ඩයිනමිසම් එකක් නැත්තම් ඩයලෙක්ටික් ඉදිරියට යන ගතියක් තියෙනවා. හොඳයි අපි පැය භාගයක් විතර තරම් තියෙනවා. නමයන්ට වෙලා. එනිසා අපි මෙතනින් ඊත්තාවතා ಜಾති ගාථා සජ්ජායනා කරලා ධර්ම දේශනාව විසා සාකච්ඡාවේ නිමාව සටහන් කරමු. එත්තාවතාච